පටිඝ නිමිත්ත අයින් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් බොහෝමයක් තියෙනවා. ඉතින් අන්න ඒවා ගැන අපි ඊටාම ප්‍රබලව කරුණාකාරණා දැනගෙන මේ දේවල් ඉවත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ නිර්මාණය කරගන්න ඕන. ඒ සඳහා කළ යුතු දේවල් බලමු අපි එකින් එක අරගෙන කොහොමද මේ මානසික தත්ත්වය සකස් කරගන්නේ කියලා. ඉතින් මේවා ගැන කතා කරනකොට තව පැත්තකටත් අවධානය යොමු කරන්න ඕනේ මේ ව්‍යාපාදේ කියන එක තමන්ගේ තුළටමත් ඇති වෙන වෙලාවල් තියෙනවා ඒක බොහොම කලාතුරකින්ම කියලා කියන්නත් බෑ දැන් ඔය භාවනා කරන අයට සමහර වෙලාවට තමන් බලාපොරොත්තු වෙන ආකාරයට යම් කිසි ප්‍රතිඵලයක් නොලැබෙන වෙලාවල් වල සමහර විට ඒ භාවනාව ගැනත් ගැටෙන ස්වභාවයක් තියෙනවා. ඒ භාවනා උපදේශය දෙන අයත් එක්කත් ගැටෙන ස්වභාවයක් තියෙනවා. සමහර වෙලාවට රකින්න සීලයත් එක්කත් ගැටෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි සමහර විට ඒ මුළු බුද්ධ ශාසනය කෙරෙහිමත් ගැටෙන ස්වභාවයක් තියෙන මේ ඔක්කොගෙම තියෙන ත්‍යාපාදය. මේවා හොඳින් තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම තමන්ගේම දුර්වලතා හේතු හොයාගන්න බැරුව තියෙන ස්වභාවයන්. ඉතින් ඒ වගේ වෙලාවක පැහැදිලිවම දැන් උදාහරණයක් කිව්වොත් එහෙම එක්තරා විදිහකට සීලාදී ගුණ ධර්ම රකින්න. ඊටාම හොඳට බොහොම පින්දහම් කරමින් කටයුතු කරපු එක යුවලක් හිටියා. බොහොම දක්ෂ පොහොසත් මං හිතන්නේ ඒ විහාරස්ථානයක් පවා සකස් කරා. මේ ස්වාමි පුරුෂයාව වසර 45 දීතර වයසකදී අකල් මරණයකට ගොදුරු වුණා. මේ ස්වාමි දිනේ මොකද කරේ? එතන පටන් තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව රැක්ක ප්‍රතිපත්ති කරපු කින්දහම් මේ හැම එකටම ගරහන්න පටන් ගත්තා. ඉතින් ඔන්න අපි ළඟට එකගෙන ආවා එක දවසක් ඒ කරගෙන ආවිල්ලා මොකද කරන්නේ? මේ විස්තරේ කිව්වා. කියනකොට හොඳටම තේරුණා ගැටීම තිබුණ මෙච්චර කරලා අපි මෙච්චර මෙහෙම වෙලා මෙහෙම වෙනව නැති වැඩක් නැහැනේ කියලා. හැබැයි මේ තැනත්තේ බොහොම නුවණ තියෙන තැනත්තියක් යහපත් ගතිගුණ තිබ්බ කෙනෙක් නේ. එක වචනයයි අපිට අහන්න පුළුවන් උනේ. මම අහුවා ස්වාමි පුරුෂයා මේ ජීවිතයේදී වැරද්දක් කරලා තියෙනවා කියලා දන්නවද? එතකොට කිව්වා විවාහ වෙන්න පෙර ජීවිතය ගැන දන්නේ නැහැ ඒවා ඒ මෞතුමියකින් දැනගත්තා එහෙම වැරද්දක් කරලා නැහැ කියලා. ඔබතුමිය ගැන මම නම් එහෙම වැරද්දක් කළා නෑ හාමුදුරනේ. එහෙම ලොකු වැරද්දක් කියන්න පුංචි පුංචි දේවල් හැරෙන්න. හොඳයි. ස්වාමි ප්‍රශ්නා ගිය භවයේ යම් වැරද්දක් කරලා තියෙනවද කියලා අහන්නත් කලින් මම ওই ප්‍රශ්න දෙක අහනකොට එයාට තේරුණා කාරණාව. ඉතින් ඊට පස්සේ මම ඒ ප්‍රශ්නෙත් අහුවා අහනකොට මේ තැනත්තට මේක තේරිලා ඉවරයි. ඉතින් අන්නේ ගැටීම් ඇති වෙන්න හේතු වෙන්නේ ඔන්න ඔය වගේ වැරදි ආකාරයක මෙනෙහි කිරීම. පටිඝ නිමිත්තක් ඇති වුනහම සහ අයෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ ඒකයි. ඒ හැම වෙලේම Tamanට යම් පටිග නිමිත්තක් ඇති වෙනවා ඒ ගැටෙන නිමිත්ත අයින් කරගන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕන. දන්නවනේ. ඒකට ඒ ඒ වෙලාවල් වලදී ඒ ඒ අදහස එන විදිහට මානසිකාරය සකස් කර ගැනීම අනිවාර්යෙන් තියෙනුනේ ඒකටයි මේ ධර්මදේශනා වැඩි අවධානයක් යොමු වෙන්නේ කියන කමතක් කරන්න බෑ. කලින් අපි කාමච්ඡන්දය ගැන කතා කරන වෙලාවෙත් කතා කරා මේ ඒ අදාළ වෙලාවට අදාළ මේ විසඳුම තමන්ගේ පැත්තෙන් ගලාගෙන එන්න ඕන කියලා අදාළ වෙලාවට අදාළ විසඳුම තමන්ගේ පැත්තෙන් ගලාගෙන එන්න ඕනේ කියන කාරණාව ගැන අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා කාමචන්දය ගැන කතා කරන වෙලාවේ ඉතින් දැන් අපි බලන්න ඕනේ කොහොමද දැන් කොහොමද මේ තියෙන වැඩපිළිවෙල කියලා මේ මේ මේ ව්‍යාපාදයේ කෙරෙහි. ඉතින් මෛත්‍රී තේජෝ විමුක්තිය පිළිබඳව ඒ කර්මස්ථානය හොඳට පුරුදු කරන්න ඕනේ. අර අසුබය වගේම දැන් කාමචන්දේදී අසුබය වගේම මෛත්‍රිය හොඳට පුරුදු කරනවා. පුරුදු කර කර පුරුදු කර කර මොකද කරන්නේ? පුහුණු කිරීම ආරම්භ කරන්න ඕනේ. දැන් දන්නවා හොඳටම අර වාහනයක් කියලා පුරුදු කරනවා වගේ මේ පුහුණු කිරීම මොකද්ද? දේශයත් එක්ක සටන් කිරීම නැත්නම් දේශය යටපත් කරමින් මෛත්‍රිය ඉස්මතු වෙන විදිහට තමන්ගේ සිතේ මෛත්‍රිය ඉස්මතු වෙනවා කියන සිද්ධිය. අපි එහෙම කියමු ඒක ටිකක් පහසුවේ සිද්ධිය කියලා කිව්වම මම හිතන්නේ අපේ පින්නන්ත අයට යම්කිසි අදහසක් තියෙන්න ඕනේ. එහෙම සිද්ධියක් කියලා. හරි. එතකොට මේ සිද්ධිය සිද්ධ වෙන ආකාරයට පුහුණු කිරීම කරන්න ඕනේ. මේක කරන්න ගියාම තමයි මේකත් එක්ක තියෙන සටන තියෙන්නේ. මෛත්‍රිය අභිබවා තමන් මේ වෙනකොට ඇති කරගෙන තියෙන මෛත්‍රිය අභිබවා තරහ ඇවිල්ලා ඒ තරහ ක්‍රියාත්මක වෙලා අර තමන්ව මැඩගෙන ගිහිල්ලා පිළීම් ඇති කරලා ඒ තරහටම අනුගත වෙලා ඉන්නවා දැන් දත් පිටි කාගෙන. දැන් මොකද කරන්නේ ඊළඟ වතාවට ඒ වගේ නොවන විදිහට තමන්ගේ මෛත්‍රිය හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඔය දත් පිටි කාගෙන තරහෙන් ඉන්න වෙලාවේ මොනවද ප්‍රාර්ථනා වෙන්නේ? අන්න ඒක තමයි අර මෛත්‍රී භාවනාවට අපි භාවිතා කරන ඒ වාක්‍ය ඛණ්ඩවල තියෙන මහා වැදගත්කමක් තියෙනවා. තරහ ගිහිල්ලා පුද්ගලයෙක් ගැන කියනකොට තරහ ගිහිල්ලා ඉන්න හැම වෙලාවෙම එතන ප්‍රාර්ථනාවක් තියෙනවා. මොකක්ද? ඒ කෙනාට කායික දුක් ඇති වේවා මානසික දුක් ඇති වේවා කියලා. ඔය වචන වලින් නෙවෙයි. නමුත් එහෙමයි තියෙන්නේ. ඉතින් මම තේරෙන විදිහට කියනවා අත් කැඩේවා, කකුල් කැඩේවා, රිදේවා, මානසිකව රිදේවා කියන ප්‍රබල අදහස් තියනවා නැහැ කියන්න බෑ. ඉතින් ගහන්නේ ඒකනේ. ගහන්නේ කයට රිදවන්න, බයින්නේ හිතට රිදවන්න. හ්ම්. එතකොට අත් කකුල් කඩන වෙලාවකට මිනිස්සු. ඒකවල සාමාන්‍ය වෙලාවට දැන් මේ භාවනා කරන අය විදිහට මේ අපේ පින්නොත් අයකයි අපි ළඟ එහෙම ඒවා නැහැ කියලා. නමුත් සාමාන්‍යයෙන් හිතලා බලනද තරහක් තියෙන වෙලාවක ඒ තරහ තියෙන කෙනාට පොඩි හරි කරදරයක් වුණා කියලා දැනගන්නකොට යම් කිසි විදිහකින් මේ යම් ආකාරයකට සැනසීමක් ඇති වෙන්න පුළුවන් හිතේ යම් කිසි අස්වැසිල්ලක් චූටි හරි තියෙනවද කියලා. ඉතින් අන්න ඒ වගේ එකක් එන එක නවත්තන්න. මොකද තරහත් එක්ක කියනවාම ඒ වගේ එකක් එන එකක් නවත්තන්න තමයි අර කායික පීඩා නැත්ෙක් වේවා. ඒ කියන්නේ දුක් පීඩා නැත්ෙක් වෙත්වා සුවපත් වූ සිතත් එක් වෙත්වා. ඒක හරි ප්‍රබල ප්‍රාර්ථනාවක්. ඒක තරහ ඇති වුනහම ඇති වෙන ප්‍රාර්ථනාවට ප්‍රතිවිරුද්ධයි. ඔය දෙක එකට එන්න බෑ අපිට කෙනෙකුට කය කායික පීඩා ඇති වේවා නොවේවා කියන ප්‍රාර්ථනා දෙක එකට එන්නේ නෑනේ. එක්ක වේවා එක්ක නොවේවා ඔය දෙක එකට එන්න විදිහක් නැහැනේ. කකුල සුවපත් වේවා අත කැඩේවා කියලා එහෙම එකක් එන්නේ නැහැනේ. එනවනම් එන්නේ ඒ දෙකම වෙන වෙනම. ඉතින් ඒක හින්දා මේ කොයි වෙලාවකවත් මේ ප්‍රාර්ථනාව ප්‍රබල නම් කෙනෙක් කෙරෙහි ඒ කියන්නේ මොකද්ද කායික පීඩා ඇති නොවේවා මානසික පීඩා ඇති නොවේවා කියන මිත්‍රත්වය ප්‍රබල කරන්න ප්‍රබල කරන්න අරකට එන්න විදිහක් නැහැ. ඔන්න ඔය සංසිද්ධිය හරියට වගාවක් කරන කෙනෙක් වල් පැල සහ තමන්ගේ වගාව වල් පැල වැඩියෙන් වැවුනොත් තමන්ගේ වගාව හීන වෙනවා. ඒ අදාළ අස්තැන්න ලබා ගන්න බැරි වෙලා දුර්වල වෙනවා. ඉතින් වල් පැල ගලවපුවහම මෙන්න මේ පැල ටික හොඳට ප්‍රබල වෙලා එනවා. මේ වගේ දේවල් සිද්ධියක් අපි දකිනවා. ඒ සිද්ධිය ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක්. ඒ සිද්ධිය ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් වෙනවා නේ. අන්න ඒ ක්‍රියාවලිය මේ වගාව කරන කෙනා පුහුණු කරලා තියෙනවා. මේ දැන් මේ වල්පැල වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේවා ගලවලා දාන්න ඕනේ. මේවාට බෙහෙතක් ගහන්න ඕන. මොකක් හරි කරන්න ඕනේ. එතකොට තමයි මේ අදාළ වගාව වැඩෙන්නේ කියලා. එන්නේ ඒ වගේ අපි හැම වෙලේම අත්දැකීමක් ලබා ගන්න මෛත්‍රිය එක්ක මේ තරහ සහ මෛත්‍රිය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය මේ දෙක එකට එන්නේ නැහැ කවදාක්වත්. ඉතින් මේක අඩු වැඩි වීම වලදී මෛත්‍රිය වැඩි වෙනකොට ඒක ක්‍රියාත්මක භාවයට යන හැටි තරහ වැඩි වෙනකොට ඒක ක්‍රියාත්මක භාවයට යන හැටි මේවා මොකද කරන්නේ? හොඳට අත්දැකීමින් අත්දැකීමින් තමන්ගේ මානසිකත්වය හදා ගන්න ඕනේ. ඒක තමයි ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය පිළිබඳව තියෙන්න ඕන මානසිකාරයක් හැම වෙලේම නැවත නැවත මේ මෛත්‍රී කර්මස්ථානය පුරුදු කරන්න ඕන. පුරුදු කරපු මෛත්‍රී කර්මස්ථානයේ නැවත නැවත පවත්වන්න ඕනේ. ඒක තමයි ඔය කියන්නේ පුරුදු කරනවා කියලා කියන්නේ ඒකයි. ඇත්තටම මේ ව්‍යාපාද නීවරණය නැති කර ගැනීම පිණිස කාරණා හයක් සඳහන් වෙනවා ධර්මයේ එකක් තමයි මෛත්‍රී කර්මස්ථානයේ පුරුදු කිරීම. පුරුදු කළ මෛත්‍රිය නැවත නැවත පැවැත්වීම. ඊළඟට කර්මය ගැන මෙනෙහි කරන එක. කර්මය තමාට අයත් දෙයක් බව මෙනෙහි කිරීම. එතකොට ඒ ඥානය බහුල කොට තියෙන බව. කර්මය තමා අයත් බව දන්න ඥානය බහුල කොට තියෙනුනේ මේවා කර්මානුරූපයි. මේ දේවල් කර්මානුරූපව සකස් වෙන දේවල් කියලා තියෙනුනේ. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රයන් ඕන අනිවාර්යයෙන්ම සහ සත්‍රාය කතා කියන කරුණ මොනවද? මෛත්‍රී කර්මස්ථානය පුරුදු කරන්නට ඕනේ පුරුදු කරපු මෛත්‍රිය නැවත නැවත පවත්වන්න ඕනේ ඊළඟ කර්මය Tamanට අයත් දෙයක් බව මෙනෙහි කිරීම සහ මේ ඒ මොකද්ද ඒක කියලා අපි කතා කරමු. ඒ පිළිබඳව නුවණ ප්‍රබලව පැවැත්වීම එතකොට කාරණා හතරයි ඊළඟට කල්යාණ මිත්‍රයන් නැති බව වගේම සත්ප්‍රාය කතා කියන ඒවා. ඒ කියන්නේ තරහට අදාළ නොවන මෛත්‍රියට අදාළ වෙන කතා. හැම වෙලෙම දැන් අපි මේ වර්තමාන කාලය බොහෝම අර්බුදකාරී තත්යකටපත් වෙලා තියෙනවා. ඉතින් අපිට අදාළ නැහැ ඒ පරිපාලකයෝ විසින් තමන්ගේ දුර්වලතාවයන් හේතු කොටගෙන රට ගැන එයාලම රටවල් කරවලා එයාලම රණ්ඩු අල්ලනවා එකම පිරිසක් විසින් මේ රට අරගෙන ඇවිල්ලා දැන් ඉතින් ඒ ඒ අයම චෝදනා කරගන්නවා හැමදාම එක කණ්ඩායමක් දුර්වල වෙනකොට අනිත් කණ්ඩායම චෝදනා කරනවා තව කණ්ඩායමක් දුර්වල වෙනවා තව කණ්ඩායමක් චෝදනා කරනවා හැබැයි මේ දෙගොල්ලම වග බලා ගන්නවා අපූර්වට තමන්ගේ රහස් එළි නොවෙන්න. මොනවද රහස්? ඒක එක එක එක ආකාරයෙන් තමන් ඉන්න කාලෙදී රටට වෙච්ච ව්‍යසනකාරී දේවල් තියෙනවානේ. ඒ ඒ ආර්ථිකය කඩා වැටීම් තියෙනවා, ණය වෙච්ච ඒවා තියෙනවා. එක එක එක දේවල් තියෙනවා. ඒවා එකක්වත් රටට හෙලි කරන්නේ නැතුව එකිනෙකාට චෝදනා කරගන්නවා තම තමන්ගේ රහස් දැක්කගෙන. ඉතින් මේවා දැන් මිනිස්සුන්ට ටික ටික තේරෙනකොට මොකද වෙන්නේ? තද්දීන් දේශය තියෙන පටන් ගන්නවා. සමහර වෙලාවට ඊතාව දැඩි ආකාරයේ දේශයක් හට ගන්නවා කර කියා ගන්න දෙයක් නැහැ Tamanට වැඩ සමහර වෙලාවට දැකලවත් නැහැ මේ අයව ඇහෙන් දැකලා නැහැ කිට්ටු කරන්නත් බෑ කෑ ගැහුවා කියලා වැඩකුත් නැහැ ගිය ඇතුලේ කෑ ගැහුවා කියලා වැඩකුත් නැහැ පිපුරුණා කියලා වැඩකුත් නැහැ හැබැයි දේශය හටගෙන Taman විනාශ වෙනවා ඒකින්ද ඇත්ත කතා කරන්න ඕනේ අතුලාන්ත රත්තිලි දැවිලි ඇති වෙන විදිහට කතා නොකර ගන්න ඕනේ ඒක තමයි ඒ අසත්ප්‍රාය කතා සිද්ධ වුණොත් එහෙම සමහර විට පිටරටක ඉන්න කෙනෙක් කෙරෙහි පවා දේශයක් ඇති වෙන්න පුළුවන් තමන් කවදාකවත් දැකලා නැති කෙනෙක් ගැන පවා හැම වෙලෙම මේ පිළිබඳව සත්ප්‍රාය කතා මෛත්‍රියට හේතු වෙන කතාවන් දීර්ඝ වශයෙන් කෙරෙන්න ඕන ඒක පවා දැනගන්න ඕනේ ඒක පවා මානසිකාරයට දැන් මේ වෙලාවේ මට බොහොම තරහා තියෙන වෙලාවක් මේ වෙලාවේ අන්න අර අහවල් පුද්ගලයා ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් විදිහට එකපාරටම උපදෙස් දෙන භාවනා කමටහනක් දෙන කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් ඒ අහවල් අයත් එක්ක කතා කරපු පමණින් ඉක්මනට මගේ සිත සංසිඳනවා කියන අදහස් දෙනුනේ. එහෙනම් සමහර අය ඉන්නවා හරි උපේක්ෂාවෙන් හැම දෙයක් දිහාම බලලා කෙනෙකුට නොදැනෙන පැත්තක් හරියට වර්ධනය කරලා දෙන්න නොපෙනෙන පැත්තක් පෙන්වන්න පුළුවන් අය ඉන්නවා ගැටලුවලදී. ගැටලුවලදී නොපෙනෙන පැත්තක් පෙන්වන්න. මේ ඒ ආකාරයක උපේක්ෂා සහගතව අදාළ කතාවන් ලැබීම ඒ වගේම ඍජුවම තමන්ගේ කර්මස්ථාන වලට අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර සහාය ලැබීම කියන දෙක සත්‍රාය කතා සහ කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ මහා පුදුම විදිහට මේ මේ මේ ආටිගය නැති කරන්න විතර නෙවෙයි කාමච්ඡන්දයටත් එහෙමයි අර අසුබ ආරම්මණය කරන වෙලාවේ එතනක් තියෙනවා කාරණා හයක් අසුබ ආරම්මණය මෙනෙහි කිරීම වගේම අසුබ භාවනාවේ යෙදීම ඒ වගේම තමයි අපි කතා කරන දෙයක් තියෙන ඉන්ද්‍රිය ආරක්ෂා කර ගැනීම කියන එක අපි ඒක නැවත මතක් කරනවා මේ ඉන්ද්‍රිය ආරක්ෂා කර ගැනීම කියන එක ඊළඟට මේ ආහාර පමණ දන ආහාර ගැනීම කල්යාණ මිත්‍රයන් ආශ්‍රය සහ සත්ප්‍රාය කතා. හරි. අසුබ අසුබ ආරම්මණය අර දස අසුබ ආදී අපි කතා කරපු දේවල් ඊළඟට අසුබ භාවනාවෙහි යෙදීම අසුබ අරමුණු හැම වෙලෙම හිතර ගන්න කියන එක අපි මතක් කරා ඒක හැම වෙලෙම එන විදිහට හදා ගන්න ඕනේ ඒකේ භාවනාවේ යෙදෙන්න ඕනේ ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට ඕන කෙනෙක් මොකද කාමච්ඡන්දයට ඉතා ප්‍රබලව එන දෙයක් තමයි. එතනත් අපේ මානසිකාරය හැදෙන්න ඕන. මේ මානසිකාරය ගැන කතා කරනකොට අපේ පින්නත් මේ හොඳට දැනෙනවා හොඳට දැනෙනවා මේවා අත්දකින්නම ඕන කියන එකමයි මේ කියන්නේ. මේ නිරීක්ෂණයක් මේක ක්‍රියාවලියක් මේක ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුද්ධති කියලා කියන ආකාරයේ මේ දේ ඇතිකල්හි මේ දේ වෙනවා මේ දේ නැතිකල්හි මේ දේ වෙන්නේ නැහැ අන්න එහෙම තියෙන මේ අධ්‍යයනය කළ යුතු ක්‍රියාවලියක් පින්නත් මේ වෛරස් එකක් ආවොත් ලෙඩ මතුවෙලා රෝග ලක්ෂණ පෙන්눔 කරනවා ලෙඩේ හැදිලා අන්න ඒක මේ ලෝකෙහි තියෙන ස්වභාව ධර්මයේ සිද්ධියක්. මේ සිද්ධිය හොඳින් නිරීක්ෂණය කරනවා සමහර අය. හරි? මේ සිද්ධිය හොඳින් නිරීක්ෂණය කළා මොකද කරන්නේ? කොයි වගේ කොයි වගේ බෙහෙත් දැන් මේ වසර දෙක තුනක කාලයක තිස්සේ මේ කොරෝනා වෛරසය අඩු කරන්න පුළුවන් දේවල් කොයි තරම්නම් පරිේෂණ වලට නිරීක්ෂණ වලට ලක් වෙනවද? එහෙම කර කර කර කර කර කර බලනවා. ඉතින් සම්පූර්ණයෙන් නැත්තම් හෝ භාගයක් හෝ මේ නවත්ත ගන්න පුළුවන් විදිහේ එන්නත් කරණයක් මේ වගේ ඒවා නිර්මාණය වෙනවා. මේ ස්වභාව ධර්මයේ තියෙන වැඩපිළිවෙලත් එක්ක ඒ තියෙන වැඩපිළිවෙල ගැන නිරීක්ෂණය කරලා තමයි මේ නිගමන වලට එන්නේ. ඉතින් ඒක ලෝකයේ ඉන්න විද්‍යාඥයෝ කරනකොට මටත් තියෙනවා එක්තරා විද්‍යාඥයෙක් බවට පත් වීමේ වැඩපිළිවෙලා. මටත් තියෙනවා පර්යේෂණයක් නිරීක්ෂණයක් කරන්න. කවුරු ගැනද? මගේ ක්‍රියාකාරීත්වයන් ගැන. හරිද? ඉන්ද්‍රිය අසංවර වෙනකොට මොනවා හරි දෙයක් දිහා බලලා මොනවා හරි දෙයක් ඇහිලා මොනවා හරි දෙයක් විඳලා දිගින් දිගටම දිගින් දිගටම යම්කිසි ආකාරයක ගැටලුවක් ඇති වෙන විදිහට යම් කිසි මෙනෙහි කිරීමක් සිද්ධ කරගෙන තිබුණොත් එහෙම යම් කිසි කෙනෙක්. හරිද? එතකොට මොකද වෙන්නේ? ඊ타මත්ම ප්‍රබලව ඒ වස්තුන් කෙරෙහි සතුටු වෙමින් සතුටු වෙමින් සතුටු වෙමින් යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ලබා දෙන ජීවි අජීවි වස්තුවක් හින්දා චිත්තාභ්‍යන්තරගත සතුටක් ඇති වෙනකොට ඒ සතුට නැවත විඳින්මින් නැවත විඳින්මින් නැවත විඳින්මින් නැවත විඳින්මින් කටයුතු කරොත් ඒ වස්තුවේහි ඇලීමක් ඇති වෙනවා ඒක අත්දකින්න ඕනේ. දැන් මේ නැති කාමච්ඡන්දේ ඇති වෙනකොට දැනගන්න ඕනේ කියන එක අපි කතා කරන්නේ. ඒකට තමන්ගේ තුළ නැති කාමච්ඡන්දයක් වෙන්නේ නැති වෙන මේ වස්තුව කෙරෙහි මට කිසි කැමැත්තක් තිබෙන්නේ නැහැ. මෙන්න මේ දැන් ඇලෙන්න පටන් අරගෙන තව ටික දවසකින් ග්‍රහණය වෙනවා කියලා දන්නවා. ග්‍රහණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ වස්තුව නිසා යම් සතුටක් විඳිනවා නම් ටික ටික ටික ටික මොකද වෙන්නේ? ඒ වස්තුව ග්‍රහණය වෙනවා. ඊට පස්සේ මසුරුකම් ඇති වෙනවා. හරිද? මාසල්කම් ඇති වෙනවා කියන තැනදී වෙනදා තිබුණ නැති ලොකු දුකක් හට ගන්නවා. ඒ වස්තුව තමන්ගේ වසඟේ තියාගැනීමේ උත්සාහයක් වෙනවා. හරිද? ලොකු උත්සාහයක් ගන්නවා කොහොම හරි මම මේ වෙන පැත්තකට නම් යන්න දෙන්නේ නැහැ කියලා මසුරුකම් රකි රැක ගන්න ඕනේ කියන හැඟීම් ඊළඟට දඬුවම් දෙන්න ඕනේ කියන හැඟීම් රැක ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ විෂම ක්‍රියා ඇති වෙන පහත් හැඟීම ඇති වෙනවා. ඒක මේ කියලා තේරුම් ගැනීම නෙවෙයි ආය ආය මං කියන්නේ මේ. මේ කියනකොට තේරෙනවා ඔව් ඔව් ඕක ඕක වෙනවා තමයි ඕක වෙනවා තමයි ඕක තමයි අත්‍යත්‍ය. ඉන්ද්‍රිය අසංවර වුණොත් නොයෙකුත් වස්තුන් කෙරෙහි නැති කාමච්ඡන්දය උපදිනවා කියලා දැනගන්නවා. එතකොට එහෙම දැනගෙන මොකද කරන්න ඕනේ? එහෙම දැනගත්ත කෙනා මේ කාරණා ටික එකට අරගෙන Tamanට දැනෙන්න ඕනේ මේ සිද්ධිය ඒ මානසිකාරයට එන්න ඕන මේ මේ මේ අනවශ්‍ය දෙයක් සිද්ධ වෙන්නටයි යන්නේ කියලා ඒක ඒ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන්න හදන වෙලාවේ අපේ හිත මේ ඉන්ද්‍රිය සංවර වෙන්න ඕනේ කියන ප්‍රබල හැඟීම Tamange තුලින් උපදින විදිහට මානසිකාරය හදන්නේ ඔය ක්‍රියාත්මක භාවය අත්දැකලමයි. කාමච්ඡන්දේ ආදීනව මෙනෙහි කරලා තියෙනවා නම් එතකොට කාමච්ඡන්දයෙන් අයින් වීමේ නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගැනීමේ හිත සංසුන් කර ගැනීමේ ආනිසංශ මෙනෙහි කරලා තියෙනකොට මේ ඒක හොඳට මෙනෙහි කරලා තියෙන්න ඕනේ එතකොට අපිට ඔන්න තේරෙනවා කාමච්ඡන්දය මොන හරි වස්තුන් කෙරෙහි බැඳීම් නැතිවීම රිදෙන දෙයක් වෙනවා පින්නත් මේ කෙනෙකුට දැනගෙනම රිදෙන මට්ටමට එනවා ඒව අත්දකින්න ඒ කියන්නේ මෙච්චර මම දැනගෙනත් මේ අසුබය ගැන මෙච්චර දැනගෙනත් මේ මේ වස්තුන් කෙරෙහි මට තාමත් මේ වගේ කාමච්ඡන්ද උපදිනවානේ කියලා Tamanටම ඇති වෙනවා යම්කිසි කලකිරෙන ස්වභාවයක් අන්න ඒ කලකිරෙන ස්වභාවය අත්දකින්න එහෙම එකකුත් ඇති වෙන්න ඕන කියලා ඊට පස්සේ තමයි එතකොට තමයි රිදෙනවා. දැන් ඇති වෙලා රිදෙනවා. වැරදි සිත්පිල්ල Tamanට ඇති වෙලා රිදෙන්න පටන් ගන්නවා. හරිද? අන්න ඒ වැරදි සිතුවිල්ල ඇති වෙලා Tamanගේ පැත්තෙන් රිදීම් එනකොට ඒ වැරදි සිතුවිල්ල ඇති වෙලා Tamanගේ පැත්තෙන් රිදීම් එනකොට අපිට බලන්න සිද්ධ වෙනවා මේ රිදීම නිසා කොයි තරම්නම් Tamanව අනිත් පැත්තට හැරෙන්න හේතු වෙනවද කියලා තමන්ම නිරීක්ෂණය කරන්න බලන්න. අන්න එහෙම බලාගත්තහම අදහසක් එනවා මේ රිදීම නවත්ත ගන්න හොඳ නෑ. මේ රිදීම නවත්ින්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් සත්‍යාය කතාවන්ම සිද්ධ කරන්නේ නැත්නම් ඔය රිදීම නැති වෙන්න පුළුවන්. මම ඔකට කියන්නේ හිරිවැටිච්ච කකුලකට කට්ටක් කරනොත් රිදෙන්නේ නැහැ. ඒතකොට අයින් කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි හිරි වැටිච්ච නැති කකුලකට කට්ටක් ඇවුනොත් ඒක අයින් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා හැම වෙලෙම. ඇයි ඒ? ඒ කට්ට තියෙනකන් ඒ කකුලට දෙනවා. ඒකද ඒක අයින් කර ගන්න කම්ම ඉවසිල්ලක් නැහැ. එතකොට මේ ආදීනව ආනිසංස නොදන්නා හිත කාමච්ඡන්ද ආදී නිසා හිරි වැටිලා තියෙනවා. හිරි වැටිලා තියෙනවා කියලා කියන්නේ එයාලට කාමච්ඡන්ද ඇති වුණා කියලා පොඩ්ඩක් චුට්ටක්වත් රිදෙන්නේ නැහැ. ඒකේ කයින් කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. රිදෙන්නේ කවදද? වැඩේ වෙන දවසට තමයි රිදෙන්නේ. මොකද්ද වැඩේ වෙන දවස කියලා කියන්නේ? අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, දුක්ඛ ස්වභාවය පසක් වෙන විදිහට මේ පංච පාදානස්කන්ධය හැසිරෙන්නට පටන් ගන්නවා. අන්න ඒ හැසිරීමත් එක්ක තමයි ඒ මොකද ඒක තමයි මේ පංච පාදානස්කන්ධයේ ලක්ෂණ නිත්‍ය සුඛාත්ම නැහැ. අන්න එතකොට තමයි Tamanට තේරෙන්නේ මෙන්න මේ බලාපොරොත්තු තියාගෙන එහෙම වෙච්ච එකෙන් විඳින පීඩාව. ඉතින් ඒවා හොඳට අත්දැක දැක අත්දැක දැක ඉදිරියට යා යුතුව තියෙනවා මානසිකාර සකස් වෙන්න දෙන්න ඕනේ ඇත්ත తත්වය ගැන එකයි අත්දකින්න කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අලුතෙන් කාමච්ඡන්දයක් ඇති වෙන්නට ඉඩ නොදෙන මානසිකාරය තමන්ගේ තුළ ඇති වෙන්න ඕන ඕනම දෙයක් වළක්ව ගන්න නම් පැති කීපයක් ගැන තියෙන මේවා ඔක්කොම කරන්න පුළුවන්ද කියලා අහයි. අය මම අර යනවා මේ වගාවක් ගැන වගාවෙන් අස්වැන්න ගැනීම දක්වා කෙරෙන වැඩපිළිවෙල. බීජය වපුරපු වෙලාවේ ඉඳන් අස්වැන්න නෙලා ගන්න පුළුවන් තත්ත්වෙට මේ තමන්ගේ වගාව වර්ධනය වෙනතුරු එක පැත්තකින්ද ආරක්ෂා කරන්න අපි මේ වගාව කියලා හිතන්නකො. ඔන්න කෘමීන්ට කෘමීන්ගෙන් වෙන හානිය නවත්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් පිළිබඳව ගොවියාට මානසිකාරයක් තියෙනවා. මේ කාලේ වෙනකොට මෙන්න මේ විදිහට මේ මේ බෙහෙත් යොදන්න ඕනේ කියලා. ඊළඟට වල් පැල වලින් එන හානිය නවත්වා ගැනීම සඳහා මෙන්න මේ වගේ දේවල් කරන්න ඕනේ කියලා ගොවියාට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ගැන මානසිකාරයක් තියෙනවා. ඒ විතරක්ද මේ වෙලාවට වතුර ඕනේ කියලා මේ වෙලාවට වතුර අයින් කරන්න ඕනේ මේ මේ කාලේ වෙනකොට වතුර බඳින්න ඕනේ මේ මේ කාලේ වෙනකොට වතුර කපන්න ඕනේ මේ විදිහට මානසිකාරයක් තියෙනවා. හරි. අන්න ඒ වගේ බොහෝ පැතිකඩ ආවරණය කරගෙන තමයි අස්වැන්න නිල්න ගන්නට එනකන් තමන්ගේ ඒ වගාව දිනු කරගන්න. ඒතර අපිත් මේ කරන්නේ වගාවක්. ඒක මානසික වගාවක්. මොකක්ද කාමච්ඡන්දය අයින් කරන. ව්‍යාපාදය අයින් කරන. ඒතර කාමච්ඡන්දය වෙනුවට අසුබ හැඟීම් නෙක්ඛම්ම හැඟීම් ඇති කරවීම. ඒක තමයි වගාව. කාමච්ඡන්දේ වල්පැල කොට වගේ. එතකොට ව්‍යාපාදය වෙනුවට මෛත්‍රී ආදී හැඟීම්, යහපත් හැඟීම් වර්ධනය කර ගැනීම. එතකොට ඒ වෙලාවට ව්‍යාපාදය කියලා කියන්නේ වල් පැල ටික වගේ. එතකොට මේකට මේක सिद्ध කරගන්න ගොඩක් දේවල් ඕන වෙනවා. ඉතින් අර ගොවියාට නිවැරදි මානසිකාරය තිබුණා වාගේ මේ වෙලාවේ තියෙන්න ඕනේ තමන්ගේ පැත්තටත් නිවැරදි මානසිකාරයක් මේවා අයින් කර ගැනීම තියෙන. ඒක තමයි කියන්නේ ඉන්ද්‍රිය අසංවර වීම පිළිබඳවත් මානසිකාරය පිරික්සන්න මට මේක තියෙනද අපේ පින්නත් මේ වටිනම වටිනම තැනක් ගැනයි මේ කියන්නේ. මේ දැන් පිරික්සලා බලන්න. මම කියවනේ ධර්ම දේශනාව ආරම්භයේදීම අපිට මේ වගේ තැන් හම්බ වෙනවා කියලා. ඊයේ පෙරේදා ඊට ඉස්සෙල්ලා දවසක ගිය සතියේ හෝ පොඩ්ඩක් හිතමු කන්නේ දැන් ආහාරයකට කිසිකමක් ඇති වෙච්ච වෙලාවක එතනම ගන්නකෝ ආහාරයකට කිසිකමක් ඇති වුණා මම මේ જાතිය කණ්ඩෝනේ කියලා අඳුම ගානේ තේකක් බොන්න සූදානම් වෙන වෙලාවක හකුරු කෑල්ලක් ගැන හරි නැත්තම් ඔය කෙහෙල් ගෙඩියක් ගැන හරි එහෙම නැත්තම් බත් කන්න ගියාම මොන හරි වෑංජනයක් ගැන හරි ගිජුකමක් නිකන් දැකලා නොකා ඉන්න බැරිකමක් වගේ දෙයක් ඇති වුණාද ඇති වෙලා අපේ ලොකු ලාභයක් අමා රසයි කියලා එහෙම කෑවද හරි අන්න එහෙම කන්න එපා කියලා නෙවෙයි කියන්නේ එහෙම කන වෙලාවක මේ තියෙන්නේ කාමච්ඡන්දය මාව මැඩගෙන යන අවස්ථාවක් කියලා හඳුනාගත්තද හරි ඒ විතරක් නෙවෙයි ඒක හඳුනගෙන විතරක් නෙවෙයි මේ යෙදීම මේ සිද්ධිය මගේ කාමච්ඡන්දය වැඩි කරන සිද්ධියක් මේක අයින් කරගන්න මේ වෙලාවේ යමක් කෙරෙන විදිහට මානසිකාරය හදන්න ඕනේ ඊළඟ වතාවේදී මේ වගේ දෙයක් සිද්ධ නොවන විදිහට මේ අනර්ථකාරී දෙයක් සිද්ධ නොවන විදිහට මගේ මානසිකාරය සකස් කරන්න ඕනේ කියලා කුමන හෝ අදහසක් ආවද කියලායි මම අහන්නේ එහෙම අදහසක් ආවේ නැත්නම් ඒ අදහස එන විදිහට පළවෙනියෙන්ම හදන්න ඕන කියන එකයි මේ කියන්නේ. ඒක කරන්නේ කොහොමද? ඉතින් අත්දැකීම් බහුල කරගන්න ඕන. අත්දැකීම් බහුල කරගන්න ඕන මේ කාමච්ඡන්දය අයින් කිරීම සඳහා මේ අසුබ ආහාරය පටිකුල සංඥාව, එතකොට මේහි තියෙන ආදීනව, මේකෙන් අත මිදීමෙන් තියෙන සුවදායක తত্ত্বය මේවා ගැන මෙනෙහි කරමින් මෙනෙහි කරන ඒකයි කියන්නේ ආහාරය පමණ දන්නා බව කියන එක පින්නත් මේ අනිවාර්යයෙන්ම මේ කාරණා හයේ තියෙනවා. ආහාරය ගැන කතා කරපු වෙලාවෙම කියන්න ඕනේ ආහාරය කියලා කියන්නේ හය පැත්තකින් අපිට ආසාවන් උපදින්න හේතු වෙන කාරණා හයක් වෙනවා. පුද්ගලයෙක්ගේ දැකීම. අපි තුමු පුද්ගල ශරීරයක පුද්ගලයෙක් පිළිබඳව අපිට කැමැත්තක් ඇති වෙනවා නම් ගීතයක් පිළිබඳ කැමැත්තක් ඇති වෙනවා කියන්නකෝ ගීතයේ දැකීමක් නැහැ. ආ දැන් නම් ඔන්න ගීතයට රූප රචනයක් තියෙනවා කියලා හිතන්නකෝ ආයෙනම් දැකීමකුත් තියෙනවා කියලා හිතන්න පුළුවන් කියන්නකෝ. හරි. නමුත් ආග්‍රහණයක් තියෙනවද? දිවට දැනෙන රසයක් තියෙනවද? ස්පර්ශයක් තියෙනවද? මේ ශරීරයට දැනෙන ස්පර්ශයක් තියෙනවද? නෑ. ඒ පැති තුනෙන්ම ගීතය කියන එක දුර්වලයි. ඇහැට පෙනෙන රූපය ගත්තාම ඒකෙත් ඒ රූපයට අදාළව ශබ්දයක් තියෙන්න පුළුවන්. ගන්ධයක් ඒව ඒව නැතිව ඕන තරම් තියෙනවා. ශබ්ද නැතිව ඕන තරම් තියෙනවා. එතකොට විශේෂයෙන්ම දිවට දැනෙන රසයක් නැතිව ඔක්කොම වගේ රූප ගත්තොත් ඇහැට පෙනෙන රූප ගත්තොත් එහෙම. නමුත් ආහාරය කියලා කිව්වහම බලන්නේ ආහාරය කියන වස්තුව ගත්තාම මේක ඇහැට පෙනීමේදී ආසාවක් නැති වෙනවා. ආහාරය පිළිබඳව ඒ නම ඇසීමේදී ආසාවක් නැති වෙනවා. කාමච්ඡන්දයක් නැති වෙනවා. ඒ ආහාරයේ ආග්‍රහණය වීමෙන් සුවඳ දැනීමෙන් ආසාවක් නැති වෙනවා. රස දැනීමෙන් විශේෂයි උපරිම අවස්ථාවක්. ඒ ආහාරයේ ස්පර්ශ වීමෙනුත් ආසාවක් නැති වෙනවා. මතක් වීමෙනුත් ආසාවක් නැති වෙනවා. එහෙනම් මේ ආහාරයේ පමණ දැනගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ ලොකු පුහුණුවක්. අමාරු පුහුණුවක් වෙනත් මේ කැමති දේ හොයාගෙන යන හිත හැමදාම හොයාගෙන ගියා. ඒ ගැන ඉතින් අන්න එහෙම ඒකයි කියන්නේ යෝනිසෝ මනසිකාරය ඕනේ කියලා. හ්ම්. යෝනිසෝ මනසිකාරය ඕනේ කියලා කියන්නේ ඒකයි. මොකද නිකන් හරි හිතන්න පුළුවන් නම් මේ જાතියේ ආහාරය මම කොච්චරනම් කාලා තියෙනවද? දැන් අපි හිතමුකෝ මේ අසනීපකුත් හැදිලා ඉන්න කෙනෙකුට මොනවා හරි පැණි රස ආහාරයක් කන්න හිතන කේක් කෑල්ලක් කන්න හිතන බනිස් කිඩියක් කන්න හිතනවා කියලා හිතන්නකෝ. එතකොට මේ තනත්තා අයියෝ මට බණස් කෑල්ලක් කන්න නෑනේ කේක් කෑල්ලක් කන්න නෑනේ ඒ විදිහට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අනේ මන් දන්නේ අනිත් අය ඉතින් මේවා හොඳට කනවා කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඒ ගැන තියෙන ආසාවන් වැඩි වෙනවා. ඒක ධර්මදරව කටයුතු කරන පුද්ගලයෙකුට ඔය අසනීප තත්ත්වයක් උදා වෙච්ච වෙලාවක එයාට යම් යම් ආහාර අපත්‍ය බව ඒවා ජීවිතේටම ආය නොකෑවොත් හොඳයි කියන එක වෛද්‍යවරුන්ගේ උපදෙසක් ලබා දීලා තිබුණා. ඊට පස්සේ මොකද වුනේ මේ තැනත්තා හරි පුදුම කතාවක් කිව්වා. සාමාන්‍ය මිනිස්සුෙකුට හිතෙන්නේ නැති ආකාරයක කතාවක්. අපිටත් ඒක ආදර්ශයක් වුණා පින්නත් නේ. මොකද මේ මෙහෙම කියනවා මගේ ජීවිතයේ මෙච්චර කාලයක් මෙන්න මේ ආහාර මම ගත්තා. දැන් සමහර ත්‍රිසංගත සත්තු ඉන්නවා සමහර ආහාර ගෝචර නැහැ. ඒ ආහාර කොච්චර රස වුණත් ඒ ඒ සත්ත්ව කොට්ටාසයන්ට ඒ ඒ ආහාර හරියන්නේ නැහැ. ඒකද ඒ ආහාර ඒ සත්ත්ව කොට්ටාසයන් ගන්නෙ නැහැ. ඒ ඒ සත්ත්ව කොට්ටාසයන් වලට හරියන ආහාරයන් තියෙනවා. ඒ ආහාරයන් ඒ ඒ සත්ත්ව කොට්ටාස අනුභව කරනවා. එතකොට දැන් මම මේ රෝගය ගැන දැනගන්නකම් අහවල් ආහාරය ගන්න සතෙක්. හැබැයි මම මේ රෝගය ගැන දැනගත්තට පස්සේ මේ ආහාර ටික නොගන්න සතෙක් බවට පත් වුණා. කියලා ඒක මට ආය අදාළම නැහැ. ඒක මගෙන් අයින් කරන ආහාර කියලා හිතන්න බලන්න මේ විදිහට හිතපුවාම ඒ ආහාරය ගැන තියෙන විදුකමක් නැති ආහාරය නොගෙන ජීවත් වෙන්න පුළුවන් ඒ ආහාරය ජීවිතයට නැති වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ හානියක් විතරයි සමහර ආහාර වලින් තියෙන්නේ සමහර ಜಾති ආහාර වලින් හානියක් විතරයි තියෙන්නේ ඉතින් ඒ වගේ තීරණ ගන්න පුළුවන්කම තියෙන උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔය පැණිවීම වගේ දෙයක් ගත්තාම ඒවා යම් යම් රෝග හැදිච්ච අයට නොගත්තා කියලා ජීවිතේටම කවදාකවත් නොගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ ඒ වගේ දේවල් එතකොට මුළු ජීවිතෙම අයින් කරලා දාන්න බෑ. ඒ ගැන හිතන්නේවත් නැහැ. ටික දවසයි යන්නේ ඒ ගැන තියෙන ආසාවන් අයින් වෙලා යනවා. ඒ මෙනෙහි කරන ආකාරය අනුව කොච්චර මේ ආහාරය අයින් කරලා තිබුණත් පාවිච්චි කරන්නේ නැතුව ඒ ගැනම ඒ ගැනම ඒ ගැනම මෙනෙහි කරනවා නම් කැමැත්තෙන් මොකද වෙන්නේ? ඒකාමච්ඡන්දේ නම් අඩුවක් වෙන්නේ නැහැ. ඒකෙන්ද ආහාරයේ පමණ දැන වාසය කිරීම කෙනෙක් එක හිත පුහුණු කරන්න අවශ්‍ය කරන ප්‍රබල වැඩපිළිවෙලක්. එතකොට ඒ පිළිබඳව මානසිකාර හදාගන්න ඕනේ හැම වෙලෙම අදහසක් තියෙන මම ආය අහනවා අපේ පින්නන්තයගෙන්. දැන් ඔක දැනගෙන හිටියනේ. ආහාරයේ මාත්‍රාඥතාවය කියන එක ඉතින් කටපාඩම් කරගෙන තියාගෙන ඉන්නවා කාමච්ඡන්ද අඩු කරගන්න ඕන කරන දෙයක් කියලා දැනගෙන තියාගෙන හිටියා. නමුත් ඊයේ පෙරේදා දවසක හරි ආහාර ගන්නකොට මේක මේ හොඳට මානසික පුහුණු කරන්න පුළුවන් වැඩපිළිවෙළවල් අතර තියෙන ප්‍රබලම එකක් කියලා යම් කිසි අදහසක් ආවද යම් කිසි අදහසක් ආවද එහෙම දැනගෙන මේක කරාද එතකොට අපේ මනසේ සියලු කාමච්ඡන්දයන් අයින් කිරීම කියන වැඩපිළිවෙලේදී මේ ආහාර පාලනය කිරීම කියන එක ගැන අපිට මානසිකාර හැදෙන්න නම් ඒක භාවිතා කරලා කාමච්ඡන්ද අඩු කරන සිද්ධිය අත්විඳින්න ඕනේ. අත්විඳින්න ඕනේ. එතකොට කොයි වෙලාවක හරි ආහාරය පිළිබඳ කාමච්ඡන්දයන් එනකොට මම මේ දේ सिद्ध කරලා නැහැ. මේ දේ सिद्ध කරන්න ඕනේ කියන අදහස ඇවිල්ලා ඒක තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න ලොකු රුකුලක් වෙනවා මානසිකාරය හදාගන්න. ඒකින් දා ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕන. එතකොට දැන් කාමච්ඡන්දයට ව්‍යාපාදයේ දෙකටම ඕන කරන ඊළඟ කාරණාව තමයි අපි දෙකම එකට කතා කරමු මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ සත්‍රාය කතා කියන දෙක. කල්යාණ මිත්‍රයන් නැති බව සහ සත්‍රාය කතා කියන එක අනිවාර්යෙන් ඕන වෙන්නේ ඔය වැඩේ කරන්න ගියාම ඔය මානසිකාරය හදන්න ගියාම හිස් වෙනවා දැනෙනවා. Tamange පැත්තෙන් අදාළ සංඥා නැත. මේ මානසිකාරය ගැන අපිට තේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ මානසිකාරය අත්‍යවශ්‍යයි කියන්නේ මේ සම්පූර්ණ ලෙඩක් හොඳ කරගන්න යන්නේ. මේ කතාවත් මම මෙතෙන්ටම ගන්නවා. ලෙඩක් හොඳ කරගන්න අපි යන්නේ. එතකොට මේ ලෙඩේ හොඳ කරගන්න එක එක එක එක ආකාරයේ ඖෂධ ඕන වෙනවා. කවුද ලෙඩ වලට අදාළ ඖෂධ ගැන දන්නේ? වෛද්‍යවරයෙක්. ඔන්න වෛද්‍යවරයෙක් ඉන්නවා අපි මේ ලෙඩේ ගැන කියනවා. ලෙඩේ ගැන කියනකොට වෛද්‍යවරයාට නිබඳවම ආයාසයෙන් තොරවම මෙන්න මේ බෙහෙතයි මේ ඔය ලෙඩේට හරියන්නේ කියන අදහස එනවා. වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට එන්නේ නැහැ. හරි. ඇයි එන්නේ? අතීත දැනුම එයාට තියෙන නිසා. එයා ඉගෙනගෙන තියෙන නිසා. හරි. ඉගෙනගෙන විතරක් නෙවෙයි. ඉගෙනගෙන කටපාඩම් කරලා ඊළඟට ඒවා ප්‍රායෝගික භාවිතයකට පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා මේ එයා කාලයක් පුහුණු කරලා තියෙන හින්දා. හැබැයි මේ පුහුණු කරපු කෙනෙක් ගැන ඒ මානසිකත්වය ගැන මේ විදිහට ඔය ඔය කියන එකම අනිත් පැත්තටත් හිතනද ලොකු අස්වැසිල්ලක් ලැබෙනවා පිළිබඳ මේ එතකොට අපිට. ඒ අනිත් පැත්තට හිතන එක තමයි ගොඩාක් ඕනෙන අපිට හිතෙන්නෙම නැති දෙයක් ඒක සාමාන්‍ය ජීවිතේ. වෛද්‍යවරයෙකුට යම්කිසි ලෙඩක් ගැන අපි කියනකොට කිව්වහම ඒ වෛද්‍යතුමාට කොයි විදිහකින්වත් ඒ බෙහෙත් පිළිබඳ තමන් දන්න බෙහෙත් පිළිබඳව එන සංඥාව නවත්තන්න පුළුවන්ද? හරිද? නවත්තන්න පුළුවන්ද කිසිම විදිහකින්. ඒ කියන්නේ කාරණා තිබුණොත් හේතු තිබුණොත් ඊට අදාළ සංඥාව කිසිම විදිහකින් නවත්තන්න පුළුවන් කමන්නේ ඒක එනවාමයි. අන්න ඒ විදිහට මේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් සත්‍රාය කතා ඇති කර ගනිමින් තමන් යම් විදිහකට පුහුණු කරලා මේ අපි කියපු කාරණා කාමචන්දය ගැන වගේම රියාපාදය ගැන මේ කියපු කාරණාවන් තමන්ගේ චිත්තඅභ්‍යන්තරයෙන් නැහිලා එන විදිහට හදාගත්ත ගමන් මොකද වෙන්නේ ඊට පස්සේ ඒ අදාළ නිවැරදි හැඟීම් එන එක නවත්තන්න බැරි වෙනවා ඊට අදාළ නිවැරදි හැඟීම් තමන්ගේ අතුලාන්තයෙන් නැగిලා එන එක නවත්ත ගන්න Tamanට බෑ ඒක નિરાයාසයෙන් එනවා. හැබැයි අර විදිහට ඒ නුවණ ඇති නොකරගෙන තිබුණොත් එන් එන්නේත් නෑ. ඒ කියන්නේ එන්නේ නැති එක හදන්න බැරි වෙනවා. එන්නේ නැති එක හදන්න නම් ඒ අදාළ වෙලාවට ඒ අදාළ හැඟීම Tamanගේ මනසිකාරයෙන් නැగిලා යන විදිහට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කිරීමෙන් මේක අනිවාර්යයෙන්ම සකස් කරගන්න ඕනමයි. අන්න ඒව සකස් කර ගැනීම තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ මනසිකාරය ක්‍රියාත්මක වෙලා අදාළ සිතුවිල්ල තමන්ගේ පැත්තට ඇති කරනවා. ඒක ඒ මනසිකාර වැඩපිළිවෙල හරියට නිකන් පරිගණකයකට මුද්දුකාංගයක් දැම්මහම ඒ මුද්දුකාංගය භාවිතා කරනකොට ඒකට අදාළව ලැබෙනුන් ප්‍රතිඵල ඒ මුද්දුකාංගය විසින් ලබා දෙනවා. හරි. අපේ මානසිකාරය කියලා කියන්නේ අන්න ඒ වගේම මුද්දුකාංගයක් වෙන දෙයක්. හරි. ඉතින් මේවා ගැන අපි ඊටාම හොඳින් දැනගෙන ඊටාම හොඳින් දැනගෙන වාසය කරන්න ඕනේ අපේ ජීවිතය සකස් කර ගැනීම පිළිබඳව අපිට ලොකු අදහසක් ලොකු අරමුණක් තියෙන්නට ඕනේ. ඒවා දැනගෙනම සිද්ධ කරන්න ඕනේ දැනගෙනම සිද්ධ කරේ නැත්නම් අපිට ලොකු ගැටලුවක් ඇති වෙවි ජීවිතයේ රැගෙන යන්න ඕන කඩේකට රැගෙන යන්නට පුළුවන්කමක් ඇත්තේ නැති වෙනවා. ඉතින් මේ විදිහට අපි කොහොම හරි මේ කාරණාත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ මානසිකාරය හදන වැඩපිළිවෙල හදාගන්න මේක බැරි දෙයක් නෙවෙයි කියන එක ඔප්පු වෙලා හමාරයි. වගාබිම් කරගෙන යන මිනිස්සු ඒ වගාබිම ආරක්ෂා කරගන්න හැටි එතකොට ආහාරයක් සකස් කරන කෙනෙක් අපේ මෞතුමියක් ඒ ආහාරය අදාළ රසය එන විදිහට සකස් කිරීම සඳහා තියෙන මානසිකත්වය වාහනයක් එළවෙන කෙනෙකුට අනතුරු වළක්වාගෙන වාහනේ එළවන්නට අවශ්‍ය කරන මානසිකාරය මේ ඔක්කොටම කියන්නේ පුරුදු කිරීම කියලා. මේ ඔක්කොටම කියන්නේ පුරුදු කිරීම කියලා. එතකොට දැන් තරහ අයින්කරනද මෛත්‍රියත් එක්ක වැඩ කරද්දී යන්න ඒකයි එතන සඳහන් වෙන්නේ ඒ කාරණා හයේදී මෛත්‍රී කර්මස්ථානයේ පුරුදු කිරීම කියලාමයි සඳහන් වෙන්නේ. ඒ පුරුදු කරපු මෛත්‍රිය නැවත නැවත නැවත නැවත පවත්වා ගැනීම ඒ වගේම කර්මය ගැන මෙනෙහි කරන එක ගැනත් අපි මතක් කරන්න ඕනේ. දැන් එතනත් බලන්න අහෝසි වෙන ආකාරයක් ගැන මේ පටිගය අහෝසි වෙන හැටි මේ කර්මය මෙනෙහි කිරීමෙන් මේවා දැනගෙන මේවත් තමන්ගේ මානසිකාරයට එකතු කරගන්න ඕන. දැන් අපි හිතමුකෝ මම මගේ ශරීරේ මට ඉන්නවා හොඳ යාළුවෙක් උස යාළුවෙක්. එයා මොකද කරන්නේ? කබඩ් එකක් උඩ තියෙන යම් බඩුවක් අත උස්සලා ගන්නවා. එයාට නිකම්ම ගන්න පුළුවන්. මං ගිහලා උත්සාහ කරපුවා මට ගන්න බෑ. දැන් මට මගේ ශරීරයත් එක්ක තරහ යනවාද? හරිද? මට මගේ ශරීරයත් එක්ක තරහක් ඇති වෙනවද? සාමාන්‍යයෙන් ඉතින් පුංචි ගැටීමක් ඇති වෙන්න පුළුවන් සමහර අයට ඔය මේස පුටුත් එක්ක අතරහ යන අය ඉන්නවනේ. ඒවත් ව්‍යාපාදයම තමයි. නමුත් අර අධික ලෙස වෛරයක්, ක්‍රෝධයක් තරහක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද මම දන්නවා මේක මට උරුම වෙලා තියෙන ශරීරය. ඉතින් නිවැරදි මිනිස්සු කරන්නේ මොකද්ද? මොකක් හරි පුටුවක් හරි මොකක් හරි බංකුවක් හරි තියලා ඒක උඩට නැගලා ගන්නවා. ඉතින් Tamanට ලැබිලා තියෙන ශරීරයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා ඉතින් ඒක මොකද මගේ ශරීරයත් එක්ක තරහ යන්නේ නැහැ මට අපේ අම්මා තාත්තා එක්ක තරහ යන්නේ නැහැ මාව තව ටිකක් උස යවුවා නම් හොඳයි කියලා කරලා අදහසක් එන්නේ නැහැ මොකද ඒක අම්මා තාත්තා කරපු වැඩක්වත් මං කරපු වැඩක්වත් නැති සිද්ධ වෙච්ච දෙයක් කර්මය නිසා සිද්ධ වෙච්ච දෙයක් ඒක කරපු කෙනෙක් කරවපු කෙනෙක් නැහැ ඒක කරපු කෙනෙක් කරවපු කෙනෙක් නැති හින්දා මට මොකද වෙන්නේ ඒ තරම් ලොකු අදහසක් ඇති වෙන්නේ නැහැ මේ කියන කාරණාව පිළිබඳව ඒ කියන්නේ මේ තරහක් පටිගයක් ඇති වෙන්නේ නැහැ වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ මේ කියන මේ වැඩපිළිවෙලත් එක්ක ඉතින් අන්න ඒ ඇති නොවන ස්වභාවය අනිත් දේවල් වලටත් අපි ඇතුල් කරගන්න දක්ෂ වෙන්න ඕනේ මට ලැබිලා තියෙන දරුවෝ මට ලැබිලා තියෙන දෙමාපියෝ මට ලැබිලා තියෙන ස්වාමි පුරුෂයා මට ලැබිලා තියෙන ස්වාමි දියණිය මේවා මට ලැබුණේ කර්මය හේතු කොටගෙනය මේවා මට ලැබුණේ කර්මය හේතු කොටගෙන කියලා මට අදහසක් තියෙන්නට ඕනේ. එහෙම අදහසකින් යුක්තව මම හැම වෙලාවකම කටයුතු කරන්නට ඕනේ. ඒ අදහසින් යුක්තව කටයුතු කරන්න ඕන ඒ පිළිබඳව නුවණ බහුල කොට පවත්වන්න ඕන කියලා කියන්නේ ඒකයි. කර්මය තමා අයත් බව දන්නා නුවණ තියෙන්නටත් ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ඒ ඥානය බහුල කොට නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ නුවණ බහුල කොට පවත්වා ගන්නටත් ඕනේ. ඉතින් මේ දේවල් ගැන අපේ දැඩි හිතා දැඩි අදහසක් තියෙන්නට ඕනේ. ඒක අපි හැම වෙලාවකම වගේ තේරුම් ගන්න ඕන දෙයක්. හැම නිමේෂයකම වගේ තේරුම් ගන්න ඕන දෙයක්. මොකද මේ කියන වැඩපිළිවෙල ඉතාමත්ම ඉහළ වැඩපිළිවෙලක් වෙනත් මේ කර්මය ගැන මෙනෙහි කිරීම. ඉතින් අර මට මේවත් එක ඉන්න වෙනවා. එහෙම නැතුව මේ හැමතැනම ඉන්න භාණ්ඩ ගැටින් වැඩි කරන අර අභිප්‍රාය කතා නැති අය ආශ්‍රය කිරීමෙන් මේ සිද්ධ වෙන මේ පටිගය මොකද මේ ආය මම කියන්න ඕන අපේ ජීවිතය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව ගිලිහෙන්නට දෙන්න එපා. සමහරට අල්ලපු gedare ඉන්න සමහර අයගේ ක්‍රියාකාරීත්වයන් ගැන තියෙන භයානකකම අපිට තේරෙන්නේ නැහැ. බලන්න ඇවිල්ලා කියනවා මේ ඔයාගේ මේ ස්වාමී පුත්‍රයා නැත්නම් ස්වාමි දියණිය මෙහෙම නේද? මෙහෙම නේද? එයා ඒ තරම් මේ දේවල් ගණන් ගන්නෑ නේද? මේ දේවල් පිළිබඳ සැලකිල්ලක් නෑ නේද? මේ විදිහට සලකන්නේ නේද? මම අහගෙන මේ විදිහට කතා කරනවා. මේ ඔක්කොම මොනවද මේ අසත්ප්‍රාය කතා? කොච්චර කලාතුරකින්ද කියලා කියන්න කෙනෙක් කෙනෙක්ගේ දුර්වලතාවයක් දැකලා ඔව් මේ රැකියාවට ගිහිල්ලා ආපු හින්දා තමයි ඔය ඕක තමයි ස්වභාවය. ඉතින් ඕවා අපි දරා ගන්න ඕනේ. ඒ වුණාට කොච්චර යුතුයම් කරනවද නේද? අන්න ඒ වගේ අර තියෙන පටිඝය නැති වෙන විදිහට කවුරුහරි කතා කරනකොට කොච්චර අඩුද බලන්න. බොහෝ විට අසල්වාසීන් නැත්තම් ළඟ ගෙවල් වල ඉන්න අය හුඟක් වෙලාවට බලන්නේ Taman එක්ක ඇවිල්ලා Tamanගේ මේ නිවසේ තියෙන අඩුපාඩුම කතා කරන ඒ කට්ටිය පාප මිත්‍රයෝ ගණයට තමයි වැටෙන්නේ. ඒවා අසත්ප්‍රාය කතා. ඉතින් ඒ වගේ තත්වයකටපත් වෙන්නේ නැතුව තමන්ගේ වටේ තමන්ට ලැබිලා තියෙන දේ මේ තවත් අයත් එක්ක සංසන්දනය කර කර සංසන්දනය කර කර ඒ අයට මෙහෙමයි මේ අයට මෙහෙමයි කියලා මේ මට මෙහෙමයි කියලා ඒවා සංසන්දනය කරලා තේරුම් ගන්න ඕන කර්මය. එහෙම නැතුව මේවා මට මෙහෙම නෑනේ අහවල්ලා එහින්දා කියලා කර්මයේ තේරුම් ගැනීමේදී මෙන්න මේ වගේ අහෝසිම වෙන තැනකට අපේ නුවණ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ ගෙදර තියෙන යාරලිය ගහක් කියලා හිතන්න. මට තියෙන්නේ පූජා කරන්න නැත්තම් වෙනත් දෙයකට භාවිතා කරන්න මට තියෙන ඉතින් ඒ අර්ලිය ගහේ හැදෙන මල් ඒ මල ලොකුයි. ඒ මලේ සුන්දකුත් තියෙනවා. ඉතින් ලස්සනකුත් තියෙනවා එහෙමයි. තවත් ගෙදරකට මම යනකොට එතන තියෙන්නේ පිච්ච වෙලා. එයාලා ගෙදර තියෙන්නේ පිච්චම. මම මේක දකිනවා මේක බොහොම සුවඳයි. ඉතින් මට ගෙදර ඇවිල්ලා සිතුවිලි එනවද? අරලිය ගහට මං ගිහිල්ලා බයිනවා ඔය වගේ ලොකු මල් නෙවෙයි අර වගේ හොඳ සුවඳ තියෙන මල් පුප්පන්න ඕන හැටි නම් කියලා. ඒ අරලිය ගහට මේ මල් පුප්පවීමේ හැකියාව නරලිය ගහේ පිච්ච මල් පුප්පන්න අරලිය ගහට බෑ. එහෙම එහෙම සිතුවිලි අපිට එන්නේ නැහැ. එන්නේ නැත්නම් අපි සර්වාකාරයෙන්ම දන්නවා අරලිය ගහට පිච්ච මල් පුප්පන්න බෑ කියලා. එහෙනම් තමන්ගේ ස්වාමි දියණිය ස්වාමි පුරුෂයා දරුවා දෙමව්පියා කියලා කියන්නේ ඒ ඒ අයට ස්වභාවයන් තියෙනවා. ඒ ස්වභාවයන් වෙනස් කරන්න හැබැයි ධර්මය තියෙනවා. හැබැයි ගහ වගේ නෙවෙයි. හැබැයි මේ වර්තමානයේ මේ මොහොතේ එක පාරටම අර ළමයාට වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. සමහර ළමයි ඉන්නවා කොයි තරම්නම් බාහිර පරිසරය සකස් කරලා දුන්නත් එයාට වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන මට්ටමකට ඉගෙන ගන්න බෑ. එයාගේ ස්වභාවය ඒක. එහෙම එහෙම බැරිය ඉන්න එකක් සමහරලාට තීක්ෂණ බුද්ධියක් නැතිකම එහෙම නැත්තම් කර්ම අනුරූප ප්‍රශ්න තියෙනවා යාලට. කර්මය හරස් වෙනවා මොන හරි වෙලා. ඒව ගැන හොඳින් අධ්‍යයනයක් කරලා තියාගන්න ඕනේ. එතකොට ගැටිලා හරියන්නේ මගේ වටේ මට හැදිලා තියෙන මේ පරිසරය සම්පූර්ණයෙන්ම මගේ කර්මයට අයත් දෙයක්. ඒවා එහෙනම් කර්මයට අයත් දෙයක් කියද්දී එතනදී එකතු කරගන්න ඕනේ මෙනෙහි කිරීම මොකක්ද? මොකද්ද මේ කර්මය කියලා කියන්නේ? ඉබේ පහළ වෙච්ච දෙයක් නෙවෙයි. මගේ ක්‍රියාවන් කවදද අතීතයේදී අතීතයේදී මම කළ කීද අතීතයේදී මම කරපු කියපු දේවල් නිසා වෙන් සිද්ධ වෙන අබැද්දයක් තමයි මේ කර්මය කියලා කියන්නේ අතීතයේදී මම කරපු කියපු දේවල් නිසා වෙන් සිද්ධ වෙච්ච අබැද්දයක් තමයි මේ කර්මය කියලා කියන්නේ අන්න ඒක ඊටාම හොඳින් ඊටාත්ම හොඳින් මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ මෙනෙහි කිරීම බහුල කරලා ඉතින් මං ඒම දේවල්. එතකොට සම්පූර්ණ වරදකාරය කවුද? මම. මේක එහෙම නෑ. මට මෙහෙම වෙන්නේ අහවලා හින්දා මට මෙහෙම වෙන්නේ අහවලා හින්දා මට මෙහෙම වෙන්නේ මෙහෙමයි මෙහෙමයි. ඉතින් මේ ධර්මය තුල ඉන්න අයගේ මේ වගේ සිතුවිලි තියාගෙන එවැනි තමන්ට එන දුෂ්කරතා වලට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර වගේ සිතුවිලි තියාගෙන හරියන්නේ නැහැ. අනුන් හින්දා නෙවෙයි තමන් නිසා වෙනුයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කියලා අපි ඊ타මත්ම හැම වැරද්දක්ම තමන්ගේ පැත්තට යොදා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. මෙනෙහි කළ යුතු මේ ආකාරයේ මේ ආකාරයේ කරුණු පිළිබඳව ඕන කරන කරුණු මෙනෙහි කරන්න ඕන දේවල් පිළිබඳව මෙනෙහි කරන්න ඕන ආකාරය පිළිබඳව අවශ්‍ය වෙන කරුණු නොයෙකුත් ආකාරයට අපි සම්බන්ධ කරගන්න ඕනේ. කොයි විදිහකින් හරි ඊටාම ඉහළ සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනේ කල්යාණ මිත්‍රයන් සමග පින්වත්නි. ඒකයි මම නැවත නැවත මතක් කරන්නේ මේ කර්මය ගැන හොඳට දැනුණොත්. ඒ වගේම මේ විශේෂයෙන් පටිගයේදී කර්මය ගැන දැන ගැනීම ඊළඟට අපි කතා නොකරන අපි වැඩියෙන් කතා කරපු මේ වෙලාවේ කතා නොකරන අර මේ ආඝාත පටිවිණේ සූත්‍රයේ තියෙන පුද්ගලයෙක් පිළිබඳව ඕනම පුද්ගලයෙක් පිළිබඳව මේ ලෝකේ ඕනම පුද්ගලයෙක් පිළිබඳව අනිබාන් මෙතන තියෙන මෙනෙහි කරන්න ඕන ආකාරයක්නේ ඕනමම පුද්ගලයෙක් පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගන්න ආකාරය. ඒ කියන්නේ එතකොට තින් මේ පළවෙනි විදිහේ සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. Tamanට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක කොච්චර දෙයක්ද? ඒ කියන්නේ කෙනෙක් කෙරෙහි ප්‍රසාදයක් අපිට තියෙනවා කියලා කියන්නේ අපේ පැත්තෙන් අතිවිශාල සතුටක් ඒක අපි ගැටෙන්නේ නැහැ කියලා කියන්නේ මහා විශාල ලාභයක් ඒක. ඉතින් අන්න ඒ දේවල් ගැන අපිට අප්‍රමාණ යහපතක් තියෙන්න ඕනේ. කොයි විදිහකින් හරි මේ දේවල් අපේ පැත්තෙන් අපිට සංවර්ධනය වෙලා තියෙන්න ඕනේ කියන අදහස නිබඳව නිරතුරුවම තබාගත යුතුව තියෙනවා. හොඳයි. කොහොමද අපි අපේ ජීවිතය මේ විදිහට සකස් කරගන්න මේ අධ්‍යක්ීම් ලැබමින් අධ්‍යක්ීම් ලැබමින් මේ නීවරණ ධර්මයන් යටපත් කර ගැනීමේ වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ කියන එක ගැන අපි නිබඳව සාකච්ඡා කරමින් කටයුතු කරන්න අර ප්‍රායෝගිකව භාවිතා කරන ප්‍රායෝගිකව අනිවාර්යෙන් භාවිතා කරන්න මොකක්ද මේ කර්මය කියන එක කරලා බලන්න පින්නත් නේ සංකල්ප සංවර්ධනය කරගන්නටයි ඕනේ. මේ තමන්ගේ ළඟ ඉන්න සියලු දේ තමන්ගේ පරිසරය විශේෂයෙන්ම දැන් ඔය මම අර කලින් කිව්වා නේද භාවනා කරන කෙනෙකුට පවා සමහර විට ඒ බාහිර පරිසරය නිසා කරදරයක් වෙනකොට ගැටීම් ඇති වෙනවා කියලා. ඒවා ගැනත් ඒතනත්තාත් හිතන්න ඕනේ එහෙමයි. මට මෙවැනි උතුම් තත්වයකට පත් වෙන්න පුදුම බාධා ගොඩක් තියෙන්නේ. කාගේ වැරදිද? මගේ වැරදි. සමහර අය ඉන්නවා ඊටාම සෞම්‍ය ආකාරයට මේ බාධාවල් එන්නේ නැහැ ඕනම දෙයක් හරියට වැඩක් පටන් ගත්තාම ඒක නිකන් සෞම්‍ය ආකාරයටම අරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. යම් වැඩක් ආරම්භ කරපුවාම ඒක ඊටාම සෞම්‍ය ආකාරයට අරගෙන යන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට අන්න ඒ සෞම්‍ය ස්වභාවය වෙනුවට රළු ස්වභාවයන් මොන දේ කරත් රළු ස්වභාවයන් එනවනම් කර්කශ ස්වභාවයන් එනවනම් අධිකතර බාධා එනවනම් බලන්න දැන් සමහර දරුවෝ ඉන්නවා හොඳට පාඩම් කරලා කරලා කරලා කරලා මේ කිසිම මානසික ප්‍රශ්නයක් ඇලලත් නෑ සමහර අය ඉන්නවා මානසික තත්ත්වයෙන් හින්දා විභාගෙ කිට් වෙනකොට බය වෙලා නිකන් ටිකක් අසනීප වෙන ගතිය තියෙන. එහෙම මානසික තත්ත්වයක් නැති තාම හොඳ මානසිකත්වයක් තියෙන දරුවෝ ඉන්නවා සමහර අය විභාගෙට වෙනකොට විභාගයට ආසන්න දින කිහිපයක් යනකොට මේ මනසෙන් හැදෙන හැදෙන්න හේතු වෙන ලෙඩ වුණ වගේ දේවල් නම් ඉතින් මානසික බලපෑමක් යන ප්‍රමේ. බෝ වෙන රෝග තියෙන්නේ. අන්න ඒ වගේ බෝන් රෝග වගේ දේවල් පවා හැදෙනවා. එතකොට තේරුම් ගන්න ඕන මට ලේසි නැහැ දිනු වෙන්න. මගේ කර්ම ඒකට ගැරිලා හරියන්නේ මම පෙර කරපු පාප කර්මයන් තමයි මේ පස්සන් දෙන්නේ කියලා ජීවිතේ යම් යම් දේවල් කරද්දී දැන් සමහර අය ඉන්නවා සුවදායකව ජීවත් වෙන්න පුළුවන් සමහර අය නැහැ හැමදාම මොකක් හරි ගැටලුවක් වෙනවා මොනවා කරන්න කියත් ගැටලුවක් වෙනවා සමහර අය ඉන්නවා හරි ඉක්මනට දිනු වෙන්න පුළුවන් සමහර අය ඉන්නවා එහෙම බෑ ඉතින් මොකද කරන්නේ ඒක තමයි ඇත්තම ඇත්ත తত্ত্বය ඒක තමයි ඇත්තම ඇත්ත කතාව ඒකට මූණ දෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ ඒකට මූණ දෙන්න දක්ෂ නොවුනහොත් අපි මේ කර්මය ගැන මෙනෙහි කරන්නේ නැතුව තවත් මේ මානසික මේ සමාජයත් එක්ක මේ ලැබිච්ච ජීවිතය නිකන් ලෝකෙට රවාගෙන ඉන්න එහෙමනේ සමහර අයගේ ජීවිතේ ඉන්නේ ලෝකයට රවාගෙන ඉන්නේ ඒ කියලා කියන්නේ මේ අර ළඟ ඉන්න අයව අපි කියන්නේ කණ්ඩ වගේ ඉන්නේ කියලා අන්න ඒ වගේ ඉන්නේ ඉතින් මෙහෙම වුණොත් එහෙම තමන්මමයි වැටෙන්නේ ඒ වයින් තමයි ගොඩාක් මානසික රෝගී තත්ත්වයන් පීඩන තත්ත්වයන් අසහනකාරී තත්ත්වයන් ඇති වෙන්නේ අන්න ඒකෙන්. ඉතින් ඔන්න ඔය වගේ තත්යකටපත් නොවි අපි මොකද කරන්න ඕනේ? මේ ජීවිතය හදාගන්න ඕන වැඩපිළිවෙල කොහොම හරි හදාගන්න ඕන. කොයි විදිහකින් හරි හදාගන්න ඕනේ. ඒක තමයි ඒ ඒ අයට අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් නිර්මාණය වෙන්න ඕනේ මේ කියන කාරණාවන් එක. ඉතින් හැම වෙලේම මේ සුවදායක తত্ত্বය ප්‍රාර්ථනා කරගන්න අපි මේ ඉතිරි කාරණා තුනක් කතා කරලා පොදු වශයෙන් කොහොමද මේ මානසිකත්වය හැදෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරමු අපේ වෙනොත් මේ අනිවාර්ය ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේ නිර්මාණය කරගන්නමින් යන්නේ මේක මේ කාරණා එකතු කරගන්න ඕන කරන වැඩපිළිවෙල ඒ මානසිකාරය හදාගන්න වැඩපිළිවෙල සිද්ධ වුණාද කියලා නිබඳව බලන්න ඕන කමං එකත්ෙන් යම් විදිහකින් හරි සිද්ධ වෙලා නම් Tamanටම දැනෙනවා විශේෂයෙන් කාමචන්දයක් ඇති වෙනකොට රිදෙන ගතිය ව්‍යාපාදයක් ඇති වෙනකොට පසුව රිදෙනවා මට අනවශ්‍ය තැනක අනවශ්‍ය දෙයක් වුණා. හ්ම් මේ මේ ව්‍යාපාදේ මම කැමති එකක් නෙවෙයි නමුත් ව්‍යාපාදයක් ඇති වුණා. හ්ම් මේ ව්‍යාපාදය ඉවත් වෙන්න ඕන එකක් කියලා තමන්ගේ පැත්තෙන් ලොකු අදහසක් ඇති වෙන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් අතිවිශාල වූ අදහසක් ඇති වෙන්නට ඕනේ කොයි විදිහකින් හරි මේ කාරණාව सिद्ध කිරීම සඳහා. හොඳයි. ඊළඟට අපි යමු ඊළඟ කාරණාවට බරපතලව නොදැනෙන විපාක මේ විපාකයන් නොලැබෙනවා කියලා හිතෙන නමුත් වැඩියෙන්ම බාධා කරන ඇතුලාන්තයෙන්ම කරදරකාරී තත්ත්වයක් උදා කරන ඊළඟ නීවරණ ධර්මය. දැන් ලෝභ දේශ කියන ඒවා එනවනේ මේ ඇත්තටම කර්මපත වලටත් එනවා ඒවා අවිජ්ජා ව්‍යාබාධ කියලා එනකොට අර අනුන්ව නසන්නට තරමටම සිතුවිල්ලක් ඇතිවීමත් කර්මපතයක් වෙනවා. ඒ වගේම අනුන්ගේ දේ ගන්න ඕන කියන සිතුවිල්ලක් විතරයි තියෙන ගන්නේ නැහැ. ගත්තොත් ඒක අනිවාර්යෙන් කර්මපතයක් නෙමෙයි. අනුන් නැසුවොත් පරපණ නැසීමකට යනවා. අනුන්ගේ දේ ගත්තොත් හොරකම් කිරීමකට යනවා. නමුත් එහෙම යන්නේ නැහැ. ඒ සිතුවිලි විතරක් ඇති වෙනවා. ඒ සිතුවිලි විතරක් ඇතිවීමත් පින්නත් මේ කර්මපත ඊළඟ භවයට හේතු වෙනවා. ප්‍රබලව. ඉතින් මේ මේ තීන මිද්දේ කියන එක ගැන අපිට හිතෙන්නේ අනේ කොහෙද තිබ්බද මේක අහිංසක දෙයක් කියලා. නමුත් එය තමයි තවත් භයානක ප්‍රතිඵල ලබා දෙන්න හේතු වෙන මොකද කුසල් වර්ධනය කරගන්නට තියෙන හැකියාව දුරු කරලා දාන මේ තීන මිද්දේ ගැන අපි ඒක නිවන ධර්මයක් වෙන්නේ අවශ්‍ය කරන වැඩ පිළිවෙල සිද්ධ කරගන්න බාධා කරන හින්දා තීන මිද්දේ කියලා කියන්නේ අකුසල චෛතසිකමයි හරිද? එතකොට අපේ තියෙනනේ චිත්ත චෛතසික කියලා වැඩපිළිවෙල දෙකක්. මෙන්න මේ චිත්තය ඒ ඒ අදාළ යහපත් ක්‍රියාවන් වලට අසමත් බවක්, නුසුදුසු බවක්, ගිලන් බවක්, හැකිලිලා තියෙන හැකිලිලා තියෙන දැන් බලන්න අතපය වකුටු කරගෙන නිදාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් එයාව ක්‍රියාත්මක භාවයට ගන්න හරි අමාරුයි නිකන් ඇකිලිලා වගේ ඉන්නේ. මේක සඳහන් වෙන්නේ හැකිලිම ගැන අර කුරුළු පිහාට්ටක් වගේ එකක් කුකුල් පිහාට්ටක් වගේ එකක් පහනකට ඇල්ලුවොත් එක පාටම හැකිලිලා යන්නේ අන්න ඒ වගේ මේ හිත හැකිලිලා තියෙන ස්වභාවයක් අලස බවට පමුණුවන ධර්මයක් ඒක හිත. ඉතින් ඒ තීනය කියලා කියන්නේ එහෙම එකක්. නිබ්බහය කියලා කියන්නේ චෛතසිකයන්ගේ ක්‍රියාවන් වලට ඒ ක්‍රියාවන් නුසුසුසු බවට අසමත් බවට ගිලන් බවට හැකිලෙන බවට අලස බවට පමුණන පමුණන ධර්මයක්. ඒකත් එක්තරා චෛතසිකයක්මයි. ඒ චෛතසිකය කරන්නේ අර සියලු චෛතසිකයන් ආපස්සට අකුලන එක. එතකොට දැන් අපි හිතමුකෝ යෝගියෙක් කියලා. මේ තීන මිද්දය දෙකෙන්ම වෙන්නේ මේ යෝගාචරයාට මේ යෝග ක්‍රියාවෙහි නැත්තම් භාවනාවෙහි ඉදිරියට යන්න නොදී නවත්තන ස්වභාවය. අසුබස්ස වෙන ස්වභාවය. කල් දාන ස්වභාවය. එතකොට මේක ධ්‍යාන ආදී ඒ මාර්ග සිත් උපදවා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලට ලොකු බාධාවක් වෙනවා. ඒකයි ඒක නීවරණයක් වෙන්නේ. ඉතින් මේ තීන මිද්ද කියන ඒ චෛතසිකයන් දෙක නීවරණ දෙකක් හැටියට දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. එක් නීවරණයක් විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. මොකද මේ කෘත්‍යයක් විදිහට මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකම කාරණාව හින්දා කෘත්‍යයක් වශයෙන් වගේම මේක උපදින්න හේතු වෙන කාරණා ගත්තොත් ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගත්තොත් ඒ ඔක්කොම සමානයි උපදින්න හේතු වෙන කාරණා අපි දැන් සාකච්ඡා කරනකොට ඒවා ඊළඟට ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මය කියලා කියන්නේ වීරයමයි. ඉතින් ඒ ඒ දෙකටම ප්‍රතිවිරුද්ධ ධර්මය වෙන්නේ වීරය. ඒකින්ද මේක එක් නීවරණයක් විදිහටයි සැලකෙන්නේ. එතකොට මේ තීලමිද්ද සහගත සිත් ඇතිවන් ඇති වෙන්නේ ඇති වෙන්නේ වීරය අඩාල කරගෙන. ඒ කියන්නේ කුසලයක් සම්පාදනය කරගන්න ඕන කරන සංප්‍රයුක්ත වීරයක් තියෙනවානේ. අන්න ඒ වීරය අපි කියන වීරය ඉන්ද්‍රිය, වීරය බලය කියලා අන්න ඒ වීරය දුබල කරමින් ඇති කරන හින්දා භාවනාව කොහොමත් සඵල වෙන්නේ නැහැ. දැන් ওই කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද මේ තුනම ගැන කතා කරනකොටත් වෙනවද අපි භාවනා කරන අය ගැන කතා කරා. භාවනාව කියන්නේ හැම වෙලේම කුසලයක්. ඒතර භාවනාවත් එක්කද මේ තීනමිද්ද ඇති වෙන්නේ? භාවනාවත් එක්කද මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ නැහැ. ඒ කුසලයත් එක්ක අකුසලයක් ඇති වෙන්නේ නැහැ කවරදාකවත්. නමුත් හැබැයි මේ කුසලසිත අතර මේ මේ තීන නිද්‍යන් හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර වී අර වීරේන්ද්‍රයක් තියෙනවනේ කුසලයේ ඉදිරියට අරගෙන යන්න තියෙන. ඒක ඒක දුබල කරනවා. එතකොට අපි හිතමුකෝ හරියට මම ඔක තේරෙන විදිහට ගන්නම්කෝ භෞතික දෙයක් අරගෙන අර සැඩ පහරේ පීනන එක්කෙනා සැඩ පහරේ පීනන එක්කෙනා ඉදිරියට වීරිය ගන්නකොට අර පිටිපස්සෙන් කකුලෙන් අදිනවා වගේ එයාගේ ඒ ඇතුළට තමන්ගේ අතුලාන්තයෙන් ශාරීරික අභ්‍යන්තරයෙන් මේ සැඩපහර හඹාගෙන යන්න ඕන ශක්තිය හීන කරනවා. යටින් කකුලෙන් අදිනවා. අන්න ඒ වගේ. ඒ වගේ මේ තීන මිද්ද කියන චෛතසිකයන් පහළ වීමෙන් සිද්ධ වෙන්නේ නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒවා මේ මැදින් මැද පහළ වෙනවා කියලා කියන්නකෝ දැන් ඔන්න කුසල සිත එක ඊට පස්සේ ඔන්න තීන මිද්දේ සහිත සිත් පහළ වෙනවා. ආය ළමංගේ කුසලය හැදෙනවා. ආය තීන මිද්ද මේක මොකද වෙන්නේ අර වීර්යෙන්ද දුබල බවට පත් කරනවා. ඉතින් අන්න ඒකින්දා මේ මේ තීන මිද්ද පිළිබඳව අපි හොඳින් දැනගන්න ඕනේ. Taman තුල තියෙන තීන මිද්ද දැනගන්න ඕනේ. Taman තුල නැති තීන මිද්ද දැනගන්න ඕනේ. අර කලින් කතා කරා වගේම මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ තියෙන ආකාරයට ඒ ඒ ආකාරයට දැනගන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ මේහි තියෙන ලක්ෂණයන් තේරුම් අරගෙන මේවත් එක්ක අපේ ක්‍රියාකාරීත්වයන් මොනවද කියලා තේරුම් අරගෙන අවසාන ප්‍රතිඵලය මොකක්ද? අපේ මේ ධර්ම දේශනාවේ අරමුණ. මෙහි තියෙන අවසාන ප්‍රතිඵලය තමයි පින්වත්නි අපිට ලැබිය හැකි తত্ত্বය මොකක්ද කියලා තීරණය ගැනීම මොකක්ද මේ ලැබිය හැකි தත්ත්වය කියන්නේ අවසාන ප්‍රතිඵලය කියන්නේ මොකක්ද මානසික தත්ත්වය කියන එක මොන මානසිකත්වයේ තීන විද්‍යාවක් එනකොටම වාහනයක් එලවන කෙනෙකුට ඒ වාහනය ඉදිරියේ අනතුරක් දකිනකොටම ඒ තැනත්තා ඒ අනතුර වළක්වා ගන්නවනේ අන්න ඒ වගේ තීන මිද්‍යාවක් කෙනෙකුටම මානසිකත්වයක් එනවා අර අනතුර වළක්වා ගන්නේ කොහොමද ඒ අනතුර වළක්වා ගන්නේ යම් කිසි ආකාරයක මානසිකත්වයක් එන විදිහට පුරුදු කරලා තියෙනවා. අන්න ඒ වගේ තීන විද්‍යාවක් එනකොට මේක මගේ හිත හකුරලා දානවා. ඇකිලිච්ච හිතක් බවට පත් කරනවා. වැඩක් කරන්න බැරි තත්යකට පත් කරනවා. මානසිකත්වය දුබල කරනවා. නිකන් ඇකිලිලා වගේ ඉඳ සිද්ධ වෙනවා හැම වෙලෙම සිත සහ චෛතසිකවල තියෙන මේ දුබල ගතිය ඇති කරවනවා කියලා ඊට ප්‍රතිවිරුද්ධව තමාගේ තුලින් ඇති කරගත යුතු ඇති කරගත හැකි සියලුම වැඩපිළිවෙල නිර්මාණය කරගන්නට හේතු සකස් වෙනවා කියනත් අන්න ඒක අපේ පැත්තෙන් අපි හොඳින්ම සිතා හොඳින්ම අර්ථ දක්වා ගන්න ඕනි කාරණාවක්. හොඳයි තීන විද්‍ය වෙන මේ විදිහට තමයි වැඩි වෙන විදිහ තියෙන තීන මිද්ද නැති තීන මිද්ද ඇති වෙන්නත් තියෙන තීන මිද්ද විපුල බවට පත් වෙන්නත් හේතු වෙන කාරණාවන් සඳහන් කරලා තියෙන්නේ අත්ති භික්කවේ අරති තන්දි විජම්බිතා භත්ත සම්මදෝ චේතසෝ ලීනත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා තීන මිද්දස්ස උපාදාය උපන්නස්සවා තීන මිද්දස්ස බීව භාවාය වේකුලාය උපන් තීන මිද්ද නීවරණය වැඩෙන්නටත් නූපන් තීන මිද්ද නීවරණ උපදින්නටත් මෙන්න මේ මෙනෙහි කිරීම බහුල බව හේතු වෙනවා මොන මෙනෙහි කිරීමද අර කියන අරතිය තන්දිය විජම්බිතා බත්ත සම්මුදෝ චේතසෝ ලීනත්තං කරන කටයුත්තක් පිළිබඳව කිසිම ඕනෑකමක් නැතිකම හරිද? ඒ කියන්නේ මේ පිළිබඳව කැමැත්තක් නැතිකම, ප්‍රීතියක් නැතිකම, අරතිය. ඒ වගේම ඇඟ මැලි බව, ඇඟ තද බව, හිර බව දැන් අර නිදිලා නැගිට්ටහම අපි අර නිදි ගැට කඩනවා කියලා කියන්නේ නැත්නම් කම්මැලි අරිනවා කියලා කියන්නේ ඒ වගේ කරන ස්වභාවය. නිකන් නිකන් ඇඟට පාන නැති ගතිය. ඇඟට පාන නැහැ වගේ. හුඟක් අය නිකන් ඔය ඉන්නකොට කරන්නේ. ඇඟට පාන නැහැ වගේ කිසි වැඩක් කරන්න බෑ වගේ. ඇඟට පණ නැහැ වගේ මේ තනිකර බොරුව. ඒ බොරුව Tamanට තේරෙන සැබෑවටම ඇඟට පණ නැති ගතිය තියෙනවා. මම ඕවා තේරුම් ගන්න අහන්නේ අපේ පින්නත් නේ. ඔය ඇඟට පණ නැහැ වගේ එතකොට නිදිමත ගතිය වගේ ඉන්නකොට ඇඟ රිදෙනවා වගේ අසනීපයි වගේ ඉන්න වෙලාවක තමන් කැමතිම යාළුවෝ ටිකක් ආවොත් හරි තමන් කැමතිම යාළුවෝ ටිකක් යම් හේයකින් තමන්ගේ පැත්තෙන් ලොකු ප්‍රීතියක් උපදවන කැමැත්තක් උපදවන යාළුවෝ ටිකක් ආවොත් ගෙදර මොකද වෙන්නේ උඩින් පැන්නා වාගේ අර ඔක්කොම තිබ්බ දේවල් අයින් වෙලා එකපාරටම ප්‍රබෝධයක් ඇවිල්ලා හොඳට දඟලලා හොඳට නටලා කටයුතු කරනවා එහෙනම් අර ඇඟ පන නැති ගතිය, අමාරු ගතිය, වැටෙන ගතිය, වැක්කිරෙන ගතිය වගේ එකක් තිබිලා තියෙන්නේ. මොකද ඒ තිබිලා තියෙන්නේ මානසික බලපෑමක්. අපි හිතමුකෝ 102කට උණ ආරම් තියෙනවා මොකක් හරි කාරණාවක් හින්දා. ම්ම් ශරීරයේ තියෙන මොකක් හරි ලෙඩක් හින්දා 102කට උණ තියෙනවා. ඒ වගේ ටිකක් වැඩිපුර උණක් තියෙන වෙලාවක යාළුවෝ ටිකක් එනවා අර වගේ. ඒ આવොත් එමේ යාළුවෝ ආපමත් කියන්නේ මට උණ නැගිට ගන්න බෑ. කතා කරගන්න බෑ අන්න සැබෑම අසනීපය සහ තීන මිද්ද නිසාවෙන් උපදින මේ විජම්බිතා ස්වභාවය නැත්තම් තන්දි කියලා කියන මේ ඇඟ තද වෙන ගතිය විජම්බිතා කියලා කියන මේ ඇඟ පණ නැති වෙන ගතිය වගේ දේවල් හොඳට වටහා ගන්න ඕන අපි මේක මෙන්න මේ ලෙඩේ මේක මානසික ලෙඩේ මේක මනසේ ඇති වෙලා තියෙන තත්වයක් හින්දායි මේ ශරීරයේ මේ පණ නැති ගතිය තියෙන්නේ හැකිලෙන ගතිය. ඔය තීන විද්‍ය අඳුර ගන්න අමාරුයි. හැබැයි ඒ හරියට අපි අර්ථ දක්ව ගත්තොත් Taman තුල තියෙන මිද්ද හොඳට අඳුන ගන්න පුළුවන්. හඳුනාගත්තොත් නම් ඉක්මනට බෙහෙත් කරගන්න පුළුවන්. හැබැයි හඳුනගන්නේ නැති වුණොත් Taman හුඟක් වෙලාවට තියෙන විද්‍යට යට වෙලා හිරේ විලංගුවේ වැටලා ඉන්න කෙනෙක් වගේ ධර්මයේ සඳහන් වෙන්නේ හිරේ විලංගුවේ වැටලා ඉන්න කියන්නේ දැන් අර දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඒ වගේ කොටු වෙලා ඉන්නවා. කොටු වෙලා ඉන්න කෙනාට පුළුවන්කමක් නැහැනේ එළියට ගිහලා මේ හැඟීම ඇති කරගන්න හොදට එළියට ගිහිල්ලා නිදහසේ සුවදායක තැන් වලට ගිහිල්ලා සුවසේ ඉන්න අවශ්‍ය කරන වැඩ කරගන්න තමන්ගේ අනාගත අභිවෘද්ධිය සාධාරණ කරගන්න මොකුත් කරන්න බෑ හිරේ විලංගු වැටලා ඉන්න කෙනෙකුට. හරි. අන්න ඒ වගේ තමයි තීන මිද්දේ කියලා කියන්නේ තමන් එක දැනකට කොටු කරනවා. එයාට අනිත් අයට වගේ වේගයෙන් වැඩ කරලා තමන්ගේ යහපත උදා කරගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ වගේම තමයි සුවදායක වැඩ කරගන්න පුළුවන්කමකුත් නැහැ. මනස නිර්මාණය කරගන්න පුළුවන්කමකුත් නැහැ. මේ තීන මිද්දේ එයාව කොටු කරලා හිර කරලා වගේ හරියට නිකන්. එහෙම හැඟීමක් අපේ තුල තියෙන්න ඕනේ. ඔය සාමාන්‍ය දවසට ඩිමවුට් දවසට හැම ඇඟරි දෙන්නයි අර මේ පටන් ගත්තාම මේක තමයි තීන මිද්දේ ගතිය මේකට හේතුව තීන මිද්දය වෙන මොකක්වත් නෙවෙයි ඒ වෙලාවට තියෙන අනිත් දේ තමයි තින් අතපය දිගාර දිගාර ඇඟ මැලි කඩන ගතිය. එතකොට කරන වැඩේ කිසිම ප්‍රීතියක් නැතුව නිකන් එපා වෙලා තියෙන්නේ වගේ කරන ගතිය. ඔය ඒ වගේ අය මේක තේරුම් ගන්න ඕනේ හරියට කතා කරන වැඩේ නෙකරන පැත්තට. අයියෝ ඔහොම කරොත් හරියන්නේ නැහැ කියන. එතකොට මේ අර තීන මිද්දේ නැති වැඩ කරන්න පුළුවන් එක්කෙනා කියනවා නෑ නෑ නෑ නෑ. එහෙනම් ඔයා කියනවා නම් මේ විදිහට කරොත් හරියන්නේ නැහැ කියලා එහෙනම් අපි මෙහෙම කරමු. එහෙම කරොත් ඉතින් ඒත් මෙහෙම වෙන්න පුළුවන් නේ. ඒතර අනිත් එක්කෙනා ආය කියනවා මේ එහෙනම් අපි මේ දෙකම නැතු මේ විදිහට කරමුකෝ. ඒක නම් හොඳයි ඉතින් ඒත් මෙහෙම වෙන්නත් පුළුවන් නේ. අර මේ කෙරෙන පැත්තරම ගමන් අන්තිමට එහෙනම් ඔහේ ඔහොම ඉන්නවා. අපි මේ වැඩේ කරගන්න කියලා වැඩ කරන මිනිස්සු වැඩ කරනවා. ඒ අර හැම වෙලෙම අනිත්‍යයක් තමයි දකින්නේ. ඊළඟට ඒ වැඩක තියෙන නරකමයි දකින්න තියෙන මිද්දේ තියෙන අය. හරි. ඕවා තියන අය නරකමයි දකින්නේ ආපස්සට අදින්නමයි හදන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ලක්ෂණ තියනවාද කියලා බලන්න මේ අය ක්‍රියාවට වැඩිය කතාවට තමයි කැමති. එන්නකො ඉතින් වාඩි වෙන්නකො ඉතින් ටිකක් අපි මේ ගැන කතා කරලා ඉමු කියලා. ඊළඟට මේ අයට ඇවිදින්න හරියට වෙලා යනවා. කොහේ හරි තැනක ඉඳන් තව තැනකට යන්න යනකොට අර තීන මිද්දේ නැති කාර්යක්ෂම පුද්ගලින්ට එපා වෙනවා මේ කට්ටියත් එක්ක ගමනක් යන්න ගියා. ඔහි වැනි වැනි වට පිට බල බල ළඟ ඉන්න අයත් එක්ක කතා කර ආගෝ බලෙන් ඇදලා ගන්න නිකම් මේ ළඟින් ඉන්න අය ඈතින් ඉන්න අය බලෙන් ඇදලා නම් කතා කර කර ඉන්නවා ඉඳගත්තොත් නැගිට ගන්න අමාරුයි නිදාගත්තොත් ඉඳ ගන්න අමාරුයි කිසිමම අර ක්‍රියාශීලී ගතියක් නැතිකමක් වෙන. ඒ විතරක් නෙවෙයි හැම වෙලෙම ඉන්න බලන්නේ ඍජු ඉරියව්වල නෙවෙයි පුටුවක ඉඳගත්තත් නිකන් හාන්සි වෙලා වගේ තමයි ඉන්න බලන්නේ. ඔළුව බර ගතිය හරියට තියෙනවා හැම වෙලේම ඔළුවට මුක්කු තියෙන ගතියක් තියෙනවා පොතක් පාඩම් කරත් ඔළුවට නිකටට මුක්කු තියෙන වෙලාවට අත් දෙකෙන්ම තියෙනවා. ඒ අය හුඟක් වෙලාවට කැමති පොතක් බලන්නවත් ඇඳකට ගිහිලා හරහට ඉඳගෙන හරහට තියෙන ශරීරය තියෙන තිරිසන් සත්තුන්ට කියලා මතක වෙලා. මේ මිනිස්සෙන්ට තියෙන්නේ හිට ගන්න පුළුවන් ශරීරයක්. එතකොට මේක හරහා දැමීම කියන එකට වැඩි කැමැත්තක් තියෙනවා නම් නිකන් පුටුවක ඉඳගත්තත් නිකන් අර කකුල් දිග ඇදලා එහෙම ඉඳගන්න බලන්නේ ඒ හරහට වැටෙන්න තියෙන කැමැත්ත තියෙන තීන මිද්දේ ලක්ෂණයක්. ඒවා ලෙඩ. ඒකෝර මගේ හිතේ තියෙන මේ ලෙඩේ හරියට හඳුනා ගන්න ඕනේ. ඔළුව බර ගතිය, කඩාගෙන වැටෙන ගතිය, වැක්කිරි වැක්කිරි ඉන්න ගතිය, ආපස්සට අදින ගතිය, දොස්ම දකින්න ගතිය, ඒ කියන්නේ වැඩක් කරන්ඩ ඊළඟට වැඩේ ගැන කරන්න වැඩිය එකතු වෙලා සාකච්ඡා කර කර ඉන්න තියෙන කැමැත්ත වැඩිපුර තියෙන්නේ සාකච්ඡා සම්මන්ත්‍රණ. රටෙත් එහෙමනේ පේනවනේ වැඩ ගැන කතා කරන්න ගොඩ කට්ටිය එකතු වෙනවා. හැබැයි වැඩ කරන්න එහෙම වැඩි කට්ටිය එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තීන මිද්ද බහුලයි. තීන මිද්ද බහුල පිරිස් වැඩිපුර නිකන් ඉඳීමෙන් සතුටක් ලබන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගේ තියෙන తත්‍ය තමයි ඊළඟට මේ බත්මත ඒක ඉතින් නැති කරගන්න කොහොම හරි කරලා මේ ඒවා කෙරෙහි මෙනෙහි කිරීම අනිත් පැත්තට මෙනෙහි කරන්න මම දැන් කිව්වා වගේ මේක තීන මිද්දේ කියලා දැනගෙන මේක අනර්ථකාරී දෙයක් කියලා දැනගෙන මේවා දුරු කරගන්න කටයුතු කරන්න ඕනේ අය කියන අදහසින් ඊටාම දැඩි ප්‍රයත්නයක් දරලා කොහොම හරි මේ සත්‍යයන්ගෙන් අතු මිදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. මෙන්න මේ අර තින අරති තන්දි විජම්බිතා බත්ත සම්මදෝ කියන මේ මානසිකව ඇතිවෙන වැරදි මෙනෙහි කිරීම කියන දේවල් නිසා මේ තීන මිද්‍ය බහුල වෙන්නට පටන් ගන්නවා. එතකොට ඒකට ඉඩ නොදී හැම වෙලාවකම අවශ්‍ය කරන මානසිකත්වය හදාගන්න ඕනේ. අන්නේ අවශ්‍ය කරන මානසිකත්වය හදාගන්න ආකාරය ගැනත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙනවා කොහොමද? අත්ති භික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා තීන මිද්දස්ස අනුපාදාය උපන්නස්සවා තීන මිද්දස්ස න බියෝ භවාය න වේපුල්ලාය ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියන මේ එකට එකක් එකට එකක් බලවත් වෙච්ච වීරය. හරිද? ඒ කියන්නේ යම්කිසි කාර්යයක් ගැන පළවෙනියෙන්ම ඇති වෙන වීරිය තමයි ආරම්භ ධාතු කියලා කියන්නේ. ඒතර නික්කම ධාතු කියන එක ඊට වඩා බලවත් පස්සේ ඇති වෙන්න ඕන වීරය. ඊට වඩා බලවත් ඇති වෙන්න ඕන. දැන් පරක්කම ධාතු කියලා කියන්නේ තවත් ඉදිරියට යන පළමු වීරය දෙකටම වැඩිය බලවත් ඇති වෙන වීරය තමයි මේ විදිහට මේ ආකාරයට දිගටම ඒ වීරිය පවත්වා ගැනීම පිළිබඳව අදාළ මෙනෙහි කිරීම සිද්ධ කර කර සිද්ධ කර කර සිද්ධ කර කර අපි දැන් සමහර අයට වැඩක් පටන් ගන්න විතරයි වීරිය තියෙන්නේ. හරිද? ඒ වැඩේ කරගෙන යන්න අවශ්‍ය කරන බලවත් වීරිය උපදින්නේ නැහැ. එහෙම වුණාම පාට සමහර අය පටන් ගත්ත දැන නවත්තලා. සමහර අය කරගෙන යනකොට මැදදී නවත්තලා. අවසානය දක්වාම යන්න මේ එකකට එකක් එකකට එකක් බලවත්ව මේ වීරිය උපදිනවා. මේ වීරිය නිකන් උපදින්නේ නැහැ. ඒවා අපේ පින්නත් අත්දැකීම් කරලා ගන්න ඕනේ. මෙතනක් තියෙනවා අපිට ප්‍රබල දෙයක් කතා කරන්න. ඒ කියන්නේ මේ වැටෙන හැටි මේ සිත තීන මිද්දයත් එක්ක වැඩක් පටන් ගත්තාම මෙන්න මේ කාලෙදි වැටෙනවා කියලා තමන් දැනගන්න ඕනේ. ඒවා පිළිබඳව පොඩි මේ හරියට නිකන් අපිව මේ අඳින්නේ ප්‍රස්ථාරයක් අඳිනවා වගේ තමන්ට අදහසක් තියෙනවා. මම වැඩක් පටන් ගත්තාම මගේ වීරය ඕන කාලෙක ඒ එක එක්කෙනාට එක එක්කෙනාට ඒක සාපේක්ෂයි මම වැඩක් පටන් ගත්තාම මම දන්නවා මං ගැන අධ්‍යයනය කරලා තියෙන හින්දා කියලා Tamanට අදහසක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් දවස් 4ක් 3ක් 4ක් නිකන් හොඳට උනන්දුවෙන් යනවා ඊට පස්සේ ඒක කඩාගෙන යනවා මේ මගේ උපකරණේ හැටි. එහෙනම් මම මේ සැරේ සැලසුම් සහගතයි. මොකද මම වැඩක් පටන් ගත්තා. දැන් මම මෙන්න මේ දින දෙකක් විතර යනකොට මම දන්නවා දැන් අනිවාර්යෙන් මේ වැඩේ ආයතරයක් කෙරෙන්නේ නැහැ කියලා. දන්නේ නැඳ මොකද කරන්නේ? අන්න ඒ කාලේ අන්න අර නික්කම ධාතු කියලා කියන තැන වැඩේ ආරම්භ කරන්න ලෑස්ති කරගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේ දෙවණියට පටන් ගන්න වීරිය සඳහා වුණ කරන මෙනෙහි කිරීම කරනවා. මෙනෙහි කිරීම කරලා ඒ අවස්ථාවේ වැටෙන්නට නොදී පවත්වා ගන්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙල සම්පාදනය කරගන්නවා. ඒ වෙලාවේදී වැටෙන්න නොදී තබා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පාදනය කර ගන්නවා. එතකොට මේ විදිහට අපි මොකද කරන්නේ ඊළඟට දන්නවා මම දැන් මේක පවත්වාගෙන ගියාට අවසානය දක්වාම යන්න ඕන කරන ඊටත් පස්සේ එන්න ඕන වීර්යය ඊටත් වැඩි සදබල වෙන්න ඕනේ. කියන්නේ මේ හරියට නිකන් මේක මම නිකන් පොඩි උදාහරණයක් කියන්නම් මේ සහය දුවන තරඟ තියෙන්නේ. පළවෙනි එක්කෙනා හොඳට දුවලා ගෙනත් දුන්නාම දෙවෙනි එක්කෙනා දුරලා වුණොත් කණ්ඩායමම පරදිනවා. වැඩේ වෙන්නේ නැහැ. ජයග්‍රහණය කියන වැඩේ වෙන්නේ නැහැ. දෙවෙනි එක්කෙනත් හොඳට කොහොම හරි කරලා පළවෙනි එක්කෙනාට හා සමානව හෝ ඊට වඩා වැඩි දුරක් තමන්ගේ ඒ ජයග්‍රහණය සඳහා ඕන කරන දායකත්වය ලබා දීලා තුන්වෙනි එක්කෙනාට ගෙනත් දුන්නාම එයා ඊට වැඩි ජවයකින් අරගෙන යන්න ඕනේ මේක. ඉතින් ඒ විදිහට අවසානයේ කියනත් එහෙම කරන්න ඕන. අන්න ඒ වගේ මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන මේ මුලදී ඇති වෙන වීරය, පසු ඇති වෙන වීරය, ඊටත් පසු ඇති වෙන වීරය ප්‍රබල කරගන්න අපි හැම වෙලේම අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් නිර්මාණය කරගන්න ඕනේ. අන්න එහෙම නිර්මාණය කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ ඒ තැනේදී ඒ ඒ විදිහට මානසිකාරය හැදෙන විදිහට සකස් කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඕක ප්‍රායෝගිකව අත්දකින්න. ඒකට අර කලින් කිව්වා වාගේ අඩු වේගෙන යනකොට වැඩි කරන්න අඩු වේගෙන යනකොට වැඩි කරන්න තමන්ට සංවේදීකම අපේ මනස තුළ ඇති කරන අපේ මානසිකාරය ඒ වැඩේට සංවේදී වෙන්න ඕනේ. ඒ මනස සකස් කරන්න ඕනේ. ඒක සකස් කරන්නේ පුහුණුවෙන්. ඒක සකස් කරන්නේ පුහුණුවෙන්. ඒක සකස් කරන්නේ පුරුදු කිරීමෙන්. ඒවා ගැන අධික්ෂණය නොකර ඒවා ගැන නිරීක්ෂණය නොකර මේ වගේ ලක්ෂණයක් මේ තීන මිද්දේ තියෙනවා කියලා දන්නේ නැතුව කවදද මේවා කරන්නේ කවදද මේවා කරන්න හම්බෙන්නේ ඉතින් මේවා ගැන අපි දැඩි උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ ඒකින්ද මේ ආකාරයට ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේවා පිළිබඳව නියම මානසිකාරය අනිවාර්යයෙන්ම ඒ අදාළ වෙලාවදී පාත්මෙන් පාත්මෙන් පාත්මෙන් කටයුතු කරොත් ඇති වෙලා තියෙන තීන මිද්දේ නැති වෙනවා අලුතෙන් තීන මිද්දේ නැති වෙන්න හේතු වෙන්නේ නැහැ මේක අනිවාර්ය අංගයක් අපිට මේ තීන මිද්දේ දුරු කර ගැනීම සඳහා